ඉතින් මේ වැඩමුළුව සඳහා අපි දවස් 7ක් විතර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ සඳහා මේ පිටස වෙනුවෙන් මම සංයුත්ත නිකායේ බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ පස්වෙනි කොටසේ දෙවෙනි භාගයේ සඳහන් වෙලා තියෙන ඒක ධම්ම සූත්‍ර වර්ගයේ සඳහන් වෙන කප්පින සූත්‍රය කියලා සූත්‍රයක් තෝරගත්තා. ඒ කප්පින කප්පින කියලා කියන්නේ කප්පින මහරහතන් වහන්සේ සර්වචනාංශික 80 මා ශ්‍රාවකයන් අතර ප්‍රධාන කැපිච්ච කැපිපිනිච්ච සාස මේ මහරහතන් වහන්සේ නමයි. උන්වහන්සේ දවසක් සවැත් නුවර සර්වචනාංශේ සරුවත් යන සවැත් නුවර වැඩ ඉඳද්දී ඒ සරුවත් යන වැඩ ඉන්න තැනක කිට්ටුව පළක වැදලා උඩුකය කෙලින් තියාන උදේ භාවනා කරනවා. ඒ භාවනා කරන වෙලාවදී හොඳ සමාධිකින් වෙලාවේදී ਸਰවචනාංශයේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ඒක දැකලා ਸਰවචනාංශය අහනවා මහනි මේ භික්ෂුවගේ ඇඟේ යම්කිසි හෙල්ලිලා පෙරලිලා පේන්න තියනවාද කියලා. ඇඟේ මොන හරි කම්පනයක් චංචලයක් පේන්න තියෙනවා කියලා. එතකොට මේ භික්ෂුන් වහන්සේලා සරුවචනාංශයට මතක් කරනවා ස්වාමීන් වහන්සේ පිරිසක් මැද ඉන්නකොට නෙවෙයි ওই ස්වාමීන් වහන්සේ තනියම කාමරයක භාවනා කෙරුවක්වත් කවදාකවත් ওই ස්වාමීන් වහන්සේ භාවනා කරනකොට කයේ කම්පනයක් චංචලයක් නැහැ කියලා. හැලහොල්මනක් නැහැ කියලා අපි සිංහලෙන් කියන එක. එතකොට වික්ෂුන් වහන්සලා දෙනවා ඒකට මේ කියන්නේ සර්වඥාන්සේ තෝරලා තියෙන්නේ නියම නිදර්ශනයක් එහෙම නැත්නම් පූර්වාදර්ශයක් වික්ෂුන් වහන්සලාත් ඒකටම කතා කරනවා මේ ස්වාමීන් වහන්සේ පිරිස මැද හිටියත් තනියම හිටියත් මේ චාන්සික කයේ එහෙම කම්පන චංචලකයක් එන්නේ නැහැ කිය. එතකොට ਸਰුවචන් වහන්සේ මේ මතු කරගත්ත මේ ධර්ම මාත්‍රකාව මතින් අපිව ඉදිරිපත් කරගත්ත ඒ pāli වාක්මාලාවෙන් සඳහන් කරනවා යම් කිසි වෙලාවක මහණෙනි සමාධියක් භාවනාවක් බොහොම තමන්ට කැමැති වෙලාවක ලබන්න පුළුවන් වෙලාවක් වෙනකොට තමන්ට නිදුකින් කරදරකින් තොරව ලබන්න පුළුවන් වෙලාවක් වෙනකොට එහෙම නැත්නම් කැමැති ප්‍රමාණයකට වඩන්න පුළුවන් මේ සමාධියක් වෙනකොට එයාගේ ඒ සමාධිය එවැනි වූ සමාධියක් බොහෝ කොට වැඩි වීම නිසා භාවිත බහුලීගත කිරීම නිසා ඒ එවැනි භාවනාවක් වැඩූ කෙනාගේ කයේ යම් ඉංජිතයක් හෝ පන්දිතයක් චංචලකමක් ඉන්නෙත් නැහැ. ඒකට හේතුව යාගේ හිතේ හැලහොල්මනක් කම්පනයක් චංචලයක් නැතිකමයි කියලා. මේක තමයි මේ චරවචනාංශයට පෙන්වන්න ඕන කාරණාව මේ මහා කප්පින ස්වාමීන් වහන්සේගේ මේ නිදර්ශනය අනුව පූර්වදර්ශය අනුව වික්ෂුණාචර මතක් කරනවා මේ වෙන විදිහට කියනවා මේ අවස්ථාවේ මේ චිත්තක්ෂණයේදී ඒ කප්පින ස්වාමින් වහන්සේ සමවැදිලා ඉන්න සමාධිය ਸਰවඥාන්තයේ හිතින් පිරිමැදලා ඒ ස්වාමීන් ප්‍රස්තුත කරගෙන සංඝයාට ධර්ම මාතෘකාවක් මතු කරගන්නවා මේ ශාසනයේ යම් සමාධියක් තියෙනවා ඒකට කැමැතිසේ ඒකට සමාදින්න පුළුවන් නම් වැඩි කරදර ඇඟ රිදව ගන්න නැතුව ඇඟිය අමාරු නැතුව සමාදින්න පුළුවන් නම් කොච්චර <clears throat> මහත්සේ ලබා ගන්න පුළුවන් නම් අනිවෙනි සමාධියක් හොඳට වඩපු කෙනාගේ කයේ බාහිරට පේන චංචල කම්පණයකුත් නැහැ ඒ වගේම එයාගේ ඒ වෙලාවේ හිතෙත් නිකන් හුලං වදින්න නැත්නම්ක පත් වෙන පහන් දැල්ලා වගේ කම්පන චංචල නැහැ ඒ හිත ඒකෝදිගත වීම නිසායි අර කයේ ඒ එහෙලවිලි කම්පන චංචල නැති කියලා. ඉතින් මේක හොඳ අංග සම්පූර්ණ වටිනා නිදර්ශනයක්. ඉතින් මේක මේ විදිහට මතක් කරලා ਸਰවචනාචේ පිසින් අහනවා මොන විදිහේ භාවනාවක් කෙරුවොත්ද එහෙම නැත්නම් මොන උපාය මාර්ගයකින්ද කෙනෙකුට මෙයාකාර වූ ඒ ඉංජිතයන්ගෙන් පන්දිතයන්ගෙන් චංචල කම්පන ගතියින් නැතුව හිතෙත් කයෙත් නැතුව මේ සමාධියට එන්න පුළුවන් කියලා සරුවචන් වහන්සේ විතින්ම කත්තු කම්මිතා ප්‍රශ්නයක් පැනන මතු කරලා උන්වහන්සේ කියනවා සරුවචන්සේ දේශනා කරනවා මානි මේ ආනාපාන සති භාවනාවෙන් තමයි මෙන්න මේ විදියට බාහිරේ බැලුවාම කයේ චංචලකමකුත් නැතුව නමුත් අර චිත්ත විඥානන ඥානයකින් එහෙම නැත්නම් අනුය අනු අනුසේ ඥානයකින් ආතය අනුසේ ඥානයකින් බලලා හිතෙත් හැලවල්මක් නැති සමාධියකට එන්න පුළුවන් කියලා. මේ ආනාපාන සති භාවනාවත් වඩන්න පටන් අර ගන්නකොටම කෙනෙකුට අමාරුයි මෙවැනි අංග සම්පූර්ණ තත්ත්වයක් ගැන හිතන්න. ඒ නිසා වෙන්නේ නැති මේ සංඝයා වහන්සේලාගෙන් සරුවචනච අහන්නේ එහෙම හැලවල්මනකින් තොරව හිතගත පවත්තකට යන පුළුවන් තමන්ගේ ශිෂ්‍යයේ ශ්‍රාවකයේ නිදර්ශනයක් ඉස්සරහින් තියලා මානෙනි මෙන්න මේ ආදර්ශයට යන්නේ කොහොමද කියලා එතනින් තමයි කතාව පටන් අරගන්නේ. පටන් ගන්න ආනාපාන සතිය හඳුන්ලා දීලා ඊට පස්සේ සරුවචන වහන්සේ අහනවා අනික කෙලෙස වඩන ලද කෙසේ භාවිත කරන ලද කෙසේ බහුලී කරන ලද ආනාපාන සති සමාධියකින්ද මේ විදියට කම්පන චංචල නැති හිතකට මේ කායකට යන්න පුළුවන් කායකට හිතකට දෙකටම යන්න පුළුවන් කියලා. ඉතින් මේක අද දවල් අපිට මතුවෙච්ච ප්‍රශ්නවලදී මම <coughs> ඒ වෙලාවේ මතක් කරා ඒ කම්පන චංචල ගති 15 අවස්ථාවල් ප්‍රශ්න වලට නගලා තිබුණා. ඒකෙදිත් මතක් කරා අපි ඉස්සරහට කියාගන්න හදන මේ කපින සූත්‍රයේදී අපිට මේක ටිකක් සවිස්තරව සාකච්ඡා කරන්න අවස්ථාව ලැබෙනවා කියලා. ඉතින් මේ තේමාව යටතේ يعني හිතගත නිශ්චල චංචල කරගැනීම නිශ්චල හැලහොල්මනක් නැති තැනට නිශ්චල තත්ත්වයටපත් කර ගැනීම සඳහා කළ යුතු උපක්‍රම ආනපන සතිය ආරහ ඉති සරුවතනාචි ඊට පස්සේ දිගින් දිගටම විස්තර සපේනවා. අපි ඒක තමයි ඉස්සරහට දේශනාවලියට තේමාව කතා ශරීරයේ වශයෙන් ඉදිරිපත් කරගන්නේ. ඉතින් අද අපි ආරම්භයේ එහෙම නැත්නම් දැස ගැනීම. ඉතින් එතනදී අපි තේරුම් ගන්න ඕනේ භාවනාවක් නොකල භාවනා කරන නාහපු භාවනාවක් පිළිබඳ හැඟීමක් නැති කෙනෙක් කවදාකවත් මේ කයේ කම්පන චංචල ගතිය සදාචාරයත් එක්ක හෝ සભ્યත්වයක් එක්ක හෝ සංස්කෘතියක් එක්ක හෝ මහත්ම ගතියක් එක්ක හෝ මිලෙක් ගතියක් එක්ක හෝ හැදිච්ච ගතියක් එක්ක සංසන්දනය කරන්නේ ඒ කය තියෙනවා නම් කය සැලෙනවා තමයි. ඉතින් ඒ ඒ චංචල කම්පන ගති තව කෙනෙකුට හැඟුම් දනවන බව එහෙම නැත්නම් ඒ කායේ වශයෙන් sannivedanaya වෙන බව ඒ පුද්ගලයාට ඒක හැඟීමකුත් ඇත්තෙන තියෙන ඉඩ තියෙනවා. හැඟීමක් තිබුණත් ඉතින් මට ඕන විදිහට මගේ කය නටවන එක මගේ මානවයිති වාසිකමක් කියලා ඔලොමලකමක් වුණත් තියෙන ඉඩ තියෙනවා. ඒ විතරක් විතරක් නෙමෙයි ඒක හික්මව ගන්න එක සංහිඳව ගන්න එක ලොකු ගැඹුරක් ආධ්‍යාත්මික ගැඹුරක් ඒ වගේම තමන්ට තමන් කරගන්න ලොකු අනුකම්පාවක් මෛත්‍රියක් කියන එකත් අර වගේ උපදේශ නොලබපු කෙනෙකුට විශේෂෝචර වෙන්නේ නැහැ. නමුත් සරුවච්චන් වහන්සේගේ වැඩපිළිවෙලේ අවසාන එල්ලයත් මේ මිනිස්සු හිරිවට්ටලා සීනති කරලා හිර කරන එකක් නෙවෙයි. නමුත් මේක හරහා කයේ නිශ්චල ගතියක් තැම්පත් ගතියක් එහෙම තලතුණ ගතියක් ඇති කරලා ඉතින් මේ දතිය හරහා යෑමෙන් ලබාගත යුතු ඒ උත්තරම තත්වයක් තමයි සරුවචනාංශගේ ශාසනයේ පණිවිඩයේ ප්‍රධාන අර්ථ වෙලා තියෙන්නේ. ඒක නිසා සරුවචනාංශය සඳහන් කරලා තියෙනවා ලෝකයේ නැටුම් ගැයුම් වැයුම් වගේ දේවල් ඒ සભ્યත්වයේ උසස් ඒ කියන්නේ ජනසම්මත ලෝකයේ අපි නැත්තම් කියනවා නම් ලෝකායත විශ්ේ ඊ타ත්ම වටිනා උසස් දේවල් විදිහට සලකනවා. ඒ යම් කිසි නගර සෝබිනියක් ඉන්නවා නම් එයාගේ තියෙන උසස්ම ගතිය තමයි මට නැටුම්, ගැයුම්, වැයුම්, ඒ වගේම රූප ස්වභාව ඒ ඔක්කොම ඒ අපි කියන ජනපද පංචකල්යාණිය සම්පූර්ණ වෙච්ච ජනපද කල්යාණයක් ඉන්නවනම් ඒ ඇත්තිට ඒ නගරේ විධායක බලතල ඉබේම හිමි වෙනවා. එයා කියන දෙයක් අහන දෙයක් උඩින් යන්න රජ්ජුරු ඇර යෝ රජ්ජුරුවන්ටවත් බෑ. ඒක නිසා යම් නගරයක එවැනි ජනපද කල්යාණියෙක් ඉන්නවා නම් ඒක නගරෙට ලොකුම ලොකු ආඩම්බරයක්. ඒ වේශාලියේ එහෙම ජනපද කල්යාණයක් නැති නිසා කෙනෙක් පත් කර ගැනීමේදී ඒ පුරවාසීන් විසින් පුරවැසියන් විසින් පුදුමාකාර ප්‍රයත්නක් ඇති කරගෙන තමයි ඒ නගරය ආඩ්‍ය කරගත්තේ උරංගනාවන්ගේ විතරක් නෙවෙයි ජනපද කල්යනා. ඒකේ ඉන්දියානු සමාජයේ අදත් තියෙන ගතියක් තමයි ඒ කය ඉන්ජන චංචල කම්පන ගතිය අනුව මේ සම්මත ලෝකේ නැටුම් ගැයීම් වලින් සඳහන් කරලා තියෙනවා. නමුත් ਸਰුවචනාංශي සඳහන් කරලා තියෙනවා නච්ඡම් භික්කමෙත්තේ උම්මත්ත මිදම් භික්කවේ නච්ඡං රුන්න මිදම් භික්කවේ ගීතං කිය. මහන්නේ මේ නැටුම පිස්සුවක් ගීතය කියලා කියන්නේ ඇඬිල්ලක් කියලා. ඒ ආර්ය විනය පැත්තෙන් බලනකොට. ඉතින් මේක අහපු ඒක ස්වාමීන් වහන්සේ නමක් මං ගිහි කාලේදී කියලා තිබුණා මම මේවා කිව්වයි කියලා හිතනා කරගන්න එපා. මේ මට මේ මේ පිරිමි නටනවා දකින්නකොට වස විලිලච්චයි. යෑනු නම් ඉන්නේ නටන්නමයි ඒක ඉතින් නටන්න ඕනේ ඒක ප්‍රශ්නයක් නැහැ. පිරිමිත් නටනවා. ඉතින් එතකොට මට මේක දිහා බලාගෙන ඉන්න බෑයි කියලා ඒක භික්ෂුවක් වික්ෂුණාචරමක් මෛත්‍රිය සඳහන් කරා මම හිතන්නේ අර ඒ අර ආభాෂයෙන් අපි කන්නේ සැවෙන්නේ. දැන් මේ වගේ સંદર્ભයක ඉඳගෙන ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවර කියන්නේ හොඳටම නටන්න හොඳටම වයන්ට ගායන්න දන්න කෙනා කියන එක ශිෂ්ටාචාරක හැදිච්ච ඒ ਸਰවචන් වහන්සේ ඒක කෙරේ උපහාසයට ලක් කරන්න ගියෙත් නෑ. ඒක පිළිබඳව ආඩම්බර වෙන්න ගියෙත් නෑ මැදුම් පිළිවෙතින් උන්වහන්සේ ඉතාමත්ම හිමීට මේ කයත් හිතත් එකතෙන් කිරීමේ වැඩ පිළිවෙලක් අර දෙපාර්ශ්වයටම හානි නොකර ඉදිරිපත් කළා තියෙනවා. ඒක හැමෝටම විශේෂෝචර වෙන්නේ හැමතෙම තේරෙන්නෙත් නෑ. නමුත් තේරෙන යම් සුළු පිටසක් අබුද්ධෝත්පාද කාලවලක් තියෙනවා. බුද්ධෝත්පාද කාලවල නම් ඉතින් මේකම මාතෘකා කරන මේකම දේශනා කළ සරුවත්ංශය කතා කරන නිසා ශීලයේ තුලින් සමාධිය තුලින් හික්මීම මේ ප්‍රඥාව තුලින් හික්මීමකට වැටෙනවා. නමුත් අබුද්ධෝත්පාද කාලවල පවා ඒ තාපස පැවිද්දින් පැවිදි වෙලා ඒ මේ දේ නතර කිරීමේ වැඩපිළිවෙලකට පත්වෙච්ච අවස්ථාවල ජාතක කතාවල මහ බෝසතාණන් වහන්සේට පව වෙලා තියෙනවා. ඊට පස්සේ බුදු වුණාට පස්සේ ਸਰවචන සීතිපත් කරන ක්‍රමේ තමයි මේ ඉන්ජන චංචල ගති, කම්පන ගති, කයේ හිතේ දෙක තියෙන තාකල් ඒක වෙහෙසක්. අපේ සාමාන්‍ය වචන කියන පිස්සුවක්. ඒක නිසා වෙන්නේ ਸਰවචනසේ සඳහන් කර තිනවා සබ්බේ උතු ජනා උම්මත්තකා කියලා. ඒක ඇත්තටම අටුවාචාරින් වහන්සේලගේ මතයක් වශයෙන් තමයි පේන්න තියෙන්නේ. සීලෝම පු탁ජනයින් මොලේ පොඩ්ඩක් එහෙම වෙච්ච කට්ටිය කියලා. පු탁ජනකමත් එක්ක මොකකින් හරි එක තැනකින් එහෙම වෙච්ච ගතියක් තියෙනවා. ඉතින් එහෙම තිබුණට ඒක මේ මහා කප්පින ස්වාමීන් වහන්සේ වගේ තැනකට යන්න බාධාවක් නෙවෙයි. මූලික නුසුදුසුකමක් නෙවෙයි. එතනින් පටන් අරගෙන ක්‍රමයෙන් ඒ තල තුන අනිච්චල තත්ත්වයටපත් වෙන ක්‍රමය තමයි මේ ආනාපාන භාවනාවේ ආනපන සති භාවනාවෙන් ਸਰවචනච ඉදිරිපත් කරන්නේ. අපි හිතමු යම් කිසි කෙනෙක් <clears throat> මේ සදාචාරය පිළිබඳ දැනගෙන ආර්ය විනය පිළිබඳ දැනගෙන නැත්නම් ආර්ය වෝහාර දැනගෙන තමන්ගේ කම්පන චංචල තිබුණු ජීවිතයේ ඉඳලා ඒ කම්පන චංචල නැති ජීවිතයකට යන්න කල්පනා කරලා ඒකේන එවැනි කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරලා එවැනි බණක් අහලා දාන ආදී කටයුතු සීල ආදී කටයුතු කරනකොට තේරෙන පටන් අර ගන්නවා එnde ende ende ende විශේෂම දානයටත් වැඩිය සීලයට ගිය ගමන් ඒක මේ හික්මීම කියන වචනේ පාවිච්චි වෙනවා ශික්ෂා කියන පදය සම්බන්ධ වෙනවා සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂා තුනෙන් තමයි අපි අපේ පෞරුෂත්වයට අත තියාගන්නේ අපි අපේ රුචි අරුචිකන් ටිකට ඒක සකස් කිරීමේ වැඩ පිළිවෙල පටන් ගන්නවා. දානේ තාම බොහොම පරිබාහිර දෙයක්. දානෙන් තමයි අපි ආගමික වැඩේට පිළිඹෙන්නේ. නමුත් තමන්ගේ හිතගත සකස් කිරීමේ වැඩ පිළිවෙලට ආරම්භයේ එන්නේ ශික්ෂා තුනේ සීල ශික්ෂා, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා. එයින් මේ කම්පන චංචල ගතිය අනුව නැත්නම් සචේතනිකව කරන ක්‍රියා වල දුෂ්චරිත සුචරිත කියලා જાති දෙකකට ਸਰවතන්සේ කඩලා පෙන්නනවා. ඒකෙන් කය හා සම්බන්ධ දුෂ්චරිත සුචරිත කියලා දෙකකට වචනය හා සම්බන්ධ සුචරිත දුෂ්චරිත කියලා දෙකකට කඩා දැක්වීමේදී මේ සදාචාරාත්මය සදාචාරය පිළිබඳව මේ ਸਰවචනාංශේ මානවයට හඳුන්වා දීපු මේ දේ පුදුමාකාර විප්ලවීය ගතියක් තියෙනවා. නමුත් ඒක බුදුහාමුදුර පහළ වෙන්න ඉස්සරලා බ්‍රාහ්මණ ආගමේ මේක හඳුන්වා දීලා තිබුණා කියන වගේ කතාවක් පසු කාලීන ලියන ලද පොත්වල වරදෝල සටහන් කළා තියෙනවායි කියලා දැන් කාලේ කියන්න පටන් ගන්නවා. බ්‍රාහ්මණ ආගමේ මේ කියන විදිහේ හික්මිච්ච ගතියක්, සීලාචාර ගතියක්, සදාචාර ගතියක් නැත්නම් සීල ශික්ෂාවක් තිබිච්ච බවක් තමයි අපේ පොතපතෙන් අපිට නැත්නම් මට කියන අපේ පොතපත පවා බෞද්ධයාට පවා උගන්ලා තියෙනවා. නමුත් දේව පුරාණේ Hindu Hindu කියන වචන මම පාවිච්චි කරනවා මෙතන බ්‍රාහ්මණ ආගමේ ඒ දෙවිවරුන්ගේ කිසිම විලිලැජ්ජාවක් තිබිලා නැහැ. දේව පුරාණේ කිසිම තැනක සදාචාරයක් තිබිලා නැහැ. තිබිලා තියෙන ඉඳුරම් පිටින වීම පිළිබඳව දිව්‍යමය සහ මනුස්සමය ඉහළට යamak මිසක්කා දෙවිය දේව පුරාණේ නෑ සදාචාරයක්. නිසා බ්‍රාහ්මණ ආගමේ කිසිම තැනක බෑ හේතු සහිතව ඔප්පුවරන්න ඒ දෙවිවරු බයලජ්ජා තිබුණ සත්තු జాතියක් කියලා. විලිලජ්ජා නැති සත්තු జాතියක්. දේව පුරාණේ තියෙන්නෙම ඒ වගේ කතා. එවැනි පදනමකින් හැටිච්ච මේ බ්‍රාහ්මණ ආගමේ අනුගමනය කරපු මිනිසෙයින් අතර එවැනි පෙළ ගැහිච්ච සම්ප්‍රදාන කූලව රට හදන ගම හදන වැඩපිළිවෙලක් තිබුණා කියන එක මේ විවේචනාත්මකව බ්‍රාහ්මණ ආගමනක හොයර බලන විද්වතුන් තර්ක කරනවා. නෝ සරුවචන් ආංශි වෙනකොට සරුවචන් ආංශි ලෝකේ වැඩ ඉන කාලේ හුඟක් හුඟක් ජීවුණු නැත්නම් හුඟක් තලසුණා වෙච්ච බ්‍රාහ්මණයන් එක්ක සරුවචනාංශගේ සාකච්ඡා එව නැත්නම් දෙබස් සම්බන්ධ වෙලා තිනවා. යැත්තෝ බොහොම තලතුණා. බොහෝ පිරිස වලට මූලස්ථානයේ මුල් වෙලා, ගුරු වෙලා, ගරු වෙලා කටයුතු කරලා තිනවා. සීල ගැන ඒකත් කතා කරලා තියෙනවා. නමුත් මේ ਸਰවචනාංශේ විතර ඒක ඒ පිළිවෙලකට හදලා මානවයට හැදියාව කියන එක, හික්මීම කියන එක, සීතල වීම කියන එක සදාචාරය පිළිබඳව මෙච්චර ලස්සනට වෙන කිසිම ශාස්ත්‍රුන් වංශයක්ම දේශනා කළා නැහැ. නමුත් මේ ਸਰවඥාන්සේ ඉදිරිපත් කරපු මේ කියන්නේ කාමයට කැමැති, රතියට කැමැති, විචිත්‍ර භාවයට කැමැති, විවිධාංගීකරණයට කැමැති ලෝකයේ ඒකපෝසත්කමක් කියලා සලකන කාලේ උන්වහන්සේ පොහසතුන්ගේ පොහසතෙක් විදියට ලෝකෙ ඉපදිලා රජ කුලයක ඉපදිලා හිඟන්නෙන් ගිමුත් හිඟන්නන්ගේ தත්තර තමන්ගේ ස්වච්ඡන්දෙමපත් වෙලා උන්වහන්සේ සදාචාර ඉදිරිපත් කරුවට පස්සේ ඕන කෙනෙක් දන්නා මේ සදාචාරයේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කරන්නේ සුදු උණු ගා ගන්න නෙවෙයි. නමුත් ඉදිරි ගමනකට මූලිකම තිබිය යුතු පදනමක් විදියට. මේ නිසා සරුවචන් වහන්සේගේ ඉගැන්වීම ලෝකයේ nirupadritaව පැතිරුණා. සදාචාරය නැති ඇත්තෝ කියන බයලජ්ජ නැති જાතියත් ඒ තම තමන්ගේ බලපුලුවන් කාර්කම් පතුරු වෙනවා. නමුත් ඒක කවදා හරි හෙලි වෙලා එලි වෙලා ඒ ඇත්තන්ගේ ධර්මතාවයත් ඇත්තන්ගේ කීර්ති නාමයත් බොම ඉක්මනටම සුන්නත් දූලි වෙනවා විනාශයටපත් වෙනවා. මොකද දවල් මිගෙල් රෑ ඩැනියෙල් සෙල්ලමක් යන දවල්ට බොහොම සාන්තව ශීතල ගති පෙනෙනවා. නමුත් රාත්‍රියේ එහෙම සදාචාරයක් නැහැ. ඒ නිසා සරුවචනාංශගේ අරහන් ගුණේ විස්තර කරනකොට දැන් අපි පදයක් හදාන තියෙනවා රහසින්වත් පවුණු කරලා. දැන් මේව මට පේන්නේ විකාර කතා. සරුවචනන්තේම රහසින් පව කරන්න ඕන ගමන් තිබිලා නැහැ. සරුවචනන්සේ කියන්නේ ඒකේ සුද්ධ දඹරත්තරණ. ඒකෙදී ඔය මට මතකයි එක දවසක් ඒ ලොකු ස්වාමීන් වහන්සේ ඒ සරුවචනන්සේ ගුණ ගැන කතා කරන කියනවා ඒ සාරුවත්ඥාන්සේ කාමීත්‍යාචාරය කරලා නැහැ කියන එක ධර්මඥාන්සේට ගුණයක් නෙවෙයි කිව්වා. බුදුහාමුදුරුවෝ එහෙම කාමීත්‍යාචාරය කිරීම කිසිම ආසාවක් තිබුණ මිනිසෙක් නෙවෙයි. ඒක නිසා මේ චූල සීල, මජ්ක්‍ධිම සීල සහ උත්කෘෂ්ඨ සීල ගැන කතා කරනකොට ඉතින් බ්‍රහ්මජාල සූත්‍රයේදී සර්වඥාන්සේ එතනින් තමයි පටන් අරගන්නේ නැත්නම් දීඝනිකායේ මුල්ම සූත්‍ර 10ටම කියන්නේ සීල වර්ගය කියලා ඒකේ සිල් කොටස් තුන පෙන්ලා දීලා තියෙනවා බුදුහාමුදුරු කියන අන්තිම ලස්සන විස්තර තමයි මේකට මම ලෝකේ පහළ වුණේ කියලා. මම මේ ලෝකේ පහළ වුණේ මිනිස්සු හික්මවන්න නැත්නම් මේ චූල සීල, මජ්ක්‍ධිම සීල, උත්කෘෂ්ඨ සීල කියන මේ සිල්පද උගන්වන්න නෙමෙයි මම පහළ වෙන්නේ නමුත් ඒක නැතුව බෑ. ඒක ඒ නිසා මම අපේ සාසුන් වහන්සේ සිල්ලවන්තයි කියලා ගුණ ගායනා කරනවා කියන එක බුදුරජාණන්සේගේ ගුණයක් නෙවෙයි බුදුහාමරට නුගුණයක් කියලා අපේ ලොකු සංසේ ඉන්න කාලේ කියන මොකද බුදුරජාණන් වහන්සේට සීලයෙන් උත්කෘෂ්ඨ වෙන්න ඕනකමක් තිබුණේ නැහැ. මොකද දුසිල්වත්කමක් ගැන හීනයක්වත් තිබුණේ නැති නිසා. නමුත් ඒක හොඳ ලස්සනට විවස්ථාගත කරලා ඉදිරිපත් කරාට පස්සේ අනෙකුත් සමයාන්තර දර්ශන හැම එකක්ම දැක්කා. උත්කෘෂ්ඨ ඥාන ගැන කතා කරාට මාර්ගඵල ඥාන කතා කරාට අභිඥා ගැන කතා කරාට ඒ කතා කරන මනුස්සයා තුළ හැදියාවක් නැත්නම් ඒක සමාජයේ මුල් බහින්නේ නැහැ. ඊටාම උත්කෘෂ්ඨ ඥාන වෙන්න පුළුවන්. අභිඥා වෙන්න පුළුවන්. මාර්ගඵල ඥාන වෙන්න පුළුවන්. නමුත් මේ මිනිස්සයා සමාජයේ ජීවත් වෙනකොට අර අභ්‍යන්තරගත තමන්ගේ ගුණ සංතානය සමාජයේ ජීවත් වෙනකොට සමාජයත් එක්ක සීහිලා පැහැහිලා සදාචාර සම්පන්න වුණේ නැත්නම් අල්ලන්නේ නැහැ. මිනිසා ਸਰවඥයන්සේ හරියටම ඒ පදනම සකස් කරා. මේ සකස් කරපු නිසා ඒක නිකන් උදාහරණයක් වශයෙන් කිනෝ සත පහක් අපි උඩ දැම්මොත් ඒ සත පහ වැටිච්ච තැන ටක් ගාලා අල්ලනවා. රබර් බෝලයක් උඩ දැම්මොත් උඩ පැන පැන පැන පැන ගිහලා පහත්ම තැනට යනවා. නිසා සීලෙන් දෙන ගුණයට බුදුහාඳුනේ සුපතිට්ඨිත භාවය කියලා. යම් තැනක වැටෙනොත් එතන ප්‍රතිෂ්ඨාවක් හිටිනවා. සීලවන්තයා කොතෙන්ද ගියත් යටේ සමාජයට සම්බන්ධ වෙන්න කිසිම බාධාවක් නැත්තේ. දුස්සීලය රබර් බෝලයක් වාගේ උඩ දැම්මට පස්සේ යාට ඉන්න බෑ උඩ දාලා උඩ දාලා උඩ දාලා කොහෙන් හරි එල්ලි එල්ලි ගිහිලා පාත්ම තැනපත් වෙනවා ඉතින් මේ අඩුගානේ බුදුහාමුදුරන්ගේ ශ්‍රීවිද ශාසනයේ සීල ශාසනයවත් අදියර තේරුම් ගත්තොත් ඒ මනුස්සයාට කවදාකවත් ඉන්න තැනින් පල්ලෙහාට වැටෙන්න වෙන්නේ නැහැ මිනිසා අපේ ශාසනයේ පොත්පත්වල සඳහන් කරලා තියෙන සක්‍රීය වෙන්ද්‍රය පවා මිනිඔටුන්න නව නවා වඳිනවලු ගිහියෝ පන්සිල් පද රකින්නයි කියලා. මොකද ගිහි ලෝකය කියලා කියන්නේ මේ කිසිම ඒ වගේ චාරයක් වගකීමක් මොකක්වත් නැති ලෝකයක්. කිහිව කෙනෙක් යම් කිසි කෙනෙක් මේ ශීලයක් ශීලයක් කියලා කිව්වම මම මෙන්දින් අදහස් කරන්නේ කායික වාචසික දුස්චරිත මඩ කියන වීතික්‍රමණය වෙන මට්ටමේ කම්පන චංචල කියලා. ඒ වගේ වැලකීමට අදිෂ්ඨාන කරගන්න. නිකමට කල්පනා කරන්න සතෙක් මරණවයි කියන එක මොන තරම් කායික ක්‍රියාවලියක්ද කියලා. හරකෙ බිම දාගෙන මරනවා. නැත්නම් ඌරෙන් මරනවා. නැත්නම් එළුවෙන් මරනවා. නැත්නම් කුකුලෙක් මරනවා. අන්තිමට ගිහලා කූඹියෙක් මරන දක්වා යනකොට මේකේ හරකෙක් අලියෙක් මරණ එකට කියනවා මහා සාවද්දී කියලා. කූඹියෙක් මරණයට කියන චූලසාවර්ධිය කියලා. මොකද හරකෙක් මරන්න අලියෙක් මරන්න විශාල ශක්ති ප්‍රමාණයක් වැය කරන කායික ක්‍රියා ගොඩක් කරනකොට ගොඩක් අකුසල් වෙනවායි කියලා. පුංචි සතෙක් මරනකොට ඇති වෙන අකුසලේ පුංචි කියලා කියනවා. අල්පසාවර්ධියයි කියලා. මොකද පොඩි ඉංගිලෙන් තද කරපු ගමන් මැරලා යනවා. ඒකට මේකට යොදන කාය ඉන්ජින ප්‍රමාණය ඒකට යොදන කාය චංචල ප්‍රමාණය අනුව චිත්තක්ෂණ ප්‍රමාණය වැඩි වෙනවා. අකුසලයට එන චිත්තක්ෂණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා සතුන් මැරීමේදී පවා ලොකු සතුන්ගෙන් වැඩි පාපෙකුත් කුංචි සතුන්ගෙන් අඩු පාපෙකුත් සිදු වෙන බවට ධම්මසංගණී අටුවාව ප්‍රාණඝාතයෙන් බෙන්ලා දීලා තියෙනවා. හොරකමක් කරන වෙලාවේදී ඒ තිබුණු තැතින් සම් දෙයක් ගන්න වෙලාවේදී ඒ සම්බන්ධ වෙන කායික ක්‍රියාවලිය පැත්තට බැලුවොත් සහවද්‍යතාවයත් එක්ක සම්පත වෙනවා. විශාල බඩුවක් කාටවත් නොදෙන්න විදියට රහසෙන් ගිහිලා මේක ගන්න ඉසල හිත චංචල වෙන්න ඕන. තද බල සල්සමක් අඳින්න ඕන. ඊට පස්සේ කය ක්‍රියාත්මක කරන්න ඕනේ නැත්නම් ක්‍රියාත්මක කරවන්න ඕනේ. අනේ ක්‍රියාත්මක ක්‍රියා කිරීම සහ කරවීම හරහා ඒ සිද්ධ වෙන කායික ක්‍රියාවලිය සිදු වෙන අකුසල් වලට බොහොම සරල සමාන්තර ගතියක් පේන්න තියෙනවා. කාම මිත්‍යාචාරය කිව්වහම දෙදෙනෙක් දෙදෙනෙක් එකතු වීම කළ යුතු දිය කිසිං හමාසක හමාර කළ යුතු ඒ ග්‍රාම ධර්ම විතරක් නෙවෙයි ඇහැට රූප පෙන්වන්නට අපි රට රාජ්‍ය වල යනවා මේ ශනකෙලි හොය හොයා යනවා කනට සද්දාස්සන්ඩ පුදුමාකාර අපි තැන් තැන් වල දුවනවා නාසයට විවිධ ගඳ සුවඳ දෙන්න දිවට රස දීමට කයට විවිධ පහස දීමට අපි නොකරන විගඩමක් නැහැ ඒක අපිට ඇඟට දැනෙන්නෙත් නෑ මේක මේ ලැබෙන තියෙන රසය ගැන කල්පනා කරලා අපි රූප බලන්න යනවා සද්ද අහන්න ගන්ධ රස පහස සෑම දෙයකදීම මේ කාය ඉන්ජන චංචල ස්පන්දන වගේ සම්බන්ධ වෙලා තියෙනවා. මේක පිළිබඳව සර්වචන්සේ පෙන්වන්නේ ඒ යම් කාය ඉන්ජනයක් ඒ යම් කාය ස්පන්දනයක් තමන්ට අනුන්ට දුක පිනිස වේනම් මේ මොහොතට මත්තර දුක පිනිස වේ නම් පාප කියන නමින් සඳහන් කළා තියෙනවා. යම් කායික වාචසික ක්‍රියාවලියකදී අනුන්ට Tamanට දුක පිනිස වේ නම් මේ මොහොතට මත්තර දුක පිනිස වේ නම් මේක තමයි අපේ බෞද්ධ ඉගැන්වීම අනුව පාපේ. තව සමහර කායික ක්‍රියාකී තියෙනවා Tamante එකකින් රූප බලන්න හම්බ වෙනවා, ශබ්ද බලන්න හම්බ වෙනවා, ගන්ධ රස පහසත් ලැබෙනවා. යම් යම් වාසිත ලැබෙන මේ කාටක හානි කරන්නේ. අනුන්ට හානියකුත් නැහැ, තමන්ට හානියකුත් නැහැ. වර්තමානයේත් එක නිදුකින් ලබන්න පුළුවන් මාත්‍රත් එකෙන් හානියක් වෙන්නේ නැහැ. ඒවා පුණ්‍ය ක්‍රියා කියලා සඳහන් කරනවා. ක්‍රියා තමයි පුණ්‍ය ක්‍රියා. මෙන්න මේ දෙකෙන් පාපක්‍රියා නතර කරනවා කියන එක අපි සීලයට බාර දෙනවා කායික වාචික දුස්චිරත නතර කිරීම මේකට පාවිච්චි කරන වචන දෙක තමයි වීතික්‍රමණය නැත්නම් උල්ලංඝනය කියන පද දෙක. අනුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම අනුන්ගේ අයිතිවාසිකම් වීතික්‍රමණය කිරීම මේ හරහා මේකට උතුඩු දෙන කායික වාචික ක්‍රියා දෙක දුස්සීල වශයෙන් සඳහන් කරනවා අශිෂ්ට වශයෙන් සඳහන් කරලා තියෙනවා ම්ලේච්ඡ කියන වචනේ සරුවත්ෙන් සඳහන් කරනවා. මිලක්ක කියන පදේ පාලිය සඳහන් වෙනවා. මිලක්කයි කියලා කියන්නේ ම්ලේච්ඡයි කියලා කියන්නේ ඒ ඒ පුද්ගලගේ ක්‍රියාවලිය වල අනුන්ට තමන්ට හානි වීම පිළිබඳ වග වෙන්නේ නැහැ. තමන්ට වර්තමානයේ සහ අනාගතයේ දුක් දෙනවා කියන එක වග වෙන්නේ නැහැ. සීමාන්තිකව ක්‍රියාත්මක වෙනවා. නම ශිෂ්ට ලේචකිනට සාපේක්ෂව ශිෂ්ට යන මනුස්සයා කය වචන දෙකෙන් මේ අනුන්ට තමන්ට හානි වෙන දේ වත්තට මත්තර දැන්න හානි වෙන දේ නතර කිරීමෙන් මේ බුද්ධයා තුළ ඇති වෙන ගතියට සීතල ගතිය සීති භාව කියන වචනේ පාවිච්චි කරනවා. සීති භාව කියන්නේ සීතල වෙනවා, හික්මෙනවා, සීලාචාර වෙනවා, සිල් ගන්නවා. මේක නිසා තරුණ තරුණියන් කැමති නැහැ සීලෙට. මොකද එයාත් අන්න ඕන කරලා තියෙන කයේ තියෙන අර රසායනික ශක්තිය නිසා, තරුණ ඕදේ නිසා, එක තැනක ඉන්න ඕන උනත් බැරි නිසා එයත් මේ ශීලයකට කොටු වෙන්න සදාචාරාත්මක වගකීමට වග වෙන්න කැමති නැහැ. නමුත් වයසී වෙනසක් ඇත්තේ නැහැ ශිල්පත කැඩීමේදී කැඩුවොත් ඒ හානිය සිද්ධ වෙනවා. ඉතින් බණ භාවනා ගැන කල්පනා කරන මනුස්සයා සදාචාරය ගැන කල්පනා කරන මනුස්සයා සත්පුරුෂේ කාෂ්ඨය කරන මනුස්සයා සද්ධාත්මයක් අහන මනුස්සයාට මේ ටික නිකන් ඇඟට වදින්න පටන් ගන්නවා. තමන්ගේ අභිවෘද්ධියක් ආධ්‍යාත්මයක් වැඩෙන්න නම් මේ කායික දුස්චරිත වාචසික දුස්චරිත නතර කරන්න ඕනේ මේක ඔය Hindu ආගමේ නොතිබුණාම නෙවෙයි ලාවට තිබුණා එහෙම නැත්නම් ඔය කතෝලික ආගමේ එහෙම නැත්නම් යේසුස් වහන්සේ උගන්වපු දේවල් කඳ උඩ දේශනාවේ සඳහන් වෙලා තිබුණා. ඒවට ඒගොල්ල කමාන්ඩ්මන්ට්ස් කියලා නම දැම්මේ නැත්නම් පනත් කියලා දැම්මේ කැරු ඒව කැඩුවොත් මේ මේ දේවල් කැඩුවොත් උඹ දෙයියන්ගේ සාපයට ලක් වෙනවා. ඔබ සදාකාලික අපායට ලක් වෙන නිසා මේව කඩන්න එපා. එව්වක් කැඩුවොත් මේවා මේවා කියලා බය කරලා කොහොම කැත්ත කළු පාට අපායක්ම වලා සදාකාලික අපායකට යොමු කරා. ਸਰුවචානන්සගේම අනෝප දේවල් වලට කියන්නේ අනක් නැති පණක් කියලා ਸਰුවචානන්සගේ ශික්ෂාපද වලට කියන්නේ කිසිම අනකිරීමක් නැහැ. මේ දේ කරුවොත් මේ දේ වෙනවා. ඔබ කැමැති නම් අපායට යන්න කැමති නැත්නම් මෙහෙම හැකියාව හිටපන්. එහෙම නෑ උඹට ඕනකම නම් ඔය සිල්පද ගන්නවනම් අපායට යන්න කැමති නෑ ඒක අතපයි. ඒක බුදුහාමුදුරුවෝ කවදාකවත් කෙවිත පිටිපසෙන් තියන හරක් දක්වන්නා වගේ සිල්පද දැක්වීමක් කරන්න. උන්වහන්සේ පෙන්ලා දීලා තිනු ආසාද සාදීනවා. මේ නිසා මේකෙත් ඒ මේ කායේ ඉන්ජන කායේ චංචල කම්පන ගති වචනේ චංචල කම්පන ගති පිළිබඳව මැදමාවතක් මේ තරම් ලස්සනට මේ තරම් හරි තර්කයටත් ගැලපෙන ඕන කෙනෙකුට කැමති නම් බාරගෙන නැත්නම් නිකන් ඉන්න කෙරුවොත් එයා සමාන ප්‍රතිඵල දෙන මේ ලස්සන ඉදිරිපත් කිරීමක් සරුවචනසේ කරලා තියෙනවා. මේ එදා මේ දතුරු අවුරුදු 2600 කාටවත් පුළුවන්කමක් තිබුණේ මේක එක ඇලපිල්ලකින්වත් වෙනස් කරන්න. පළවෙනිම ධර්ම සංගායනාවේදීම සංඝයාවසල අතර ප්‍රශ්නයක් මතුණා මේ ਸਰවඥාන්සේ සංඝහක් පනලා තියෙන විනයේ උනාට පිරිනම් පාණ්ඩ ඉස්සලා ගියා මම හොඳ ලස්සන සම්පූර්ණ විතරය කියලා තියෙනවා මහණනි උඹලට අවශ්‍ය නම් මේ පුංචි පුංචි ශික්ෂාපද ඒවා මේ සම්මුතියක් මාර්ගයෙන් අයින් කරන්න පුළුවන් කියලා. බුද්ධාන කුද්දක ශික්ෂාපද අයින් කරන්න පුළුවන්. පස්සේ මහරහතන් වහන්සේලා 500ම හෙට ධර්ම සංගායනාව කියලා රැස් වෙන වෙලාවේදී මේකත් මතුණා. ස්වාමීන් වහන්සේ අපිට බුදුසජාණන් වහන්සේ කියලා තියෙන උන්වහන්සේ ඉන්නකොට මේ වගේ උගාක් නීති රෙගුලාසි දැම්ම නමුත් පැවැත්ම සඳහා අවශ්‍ය නම් මේ පුංචි පුංචි නීති ඔක්කොම එකතු වෙලා අයින් කරන්න පුළුවන් කියලා තියෙනවා අපි මොනවද අයින් කරන්නේ කියලා. ඒතර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඉදිරිපත්ලා කිව්වා මේ කොයි එක අයින් කෙරුවත් අපිට ඉස්සරහට දුස්සහඳ වෙනවා. සරුවචන් වහන්සේ විශ්ින් පනවන ලද නීති අයින් කරන්න පුළුවන්කම නිසා උන්වහන්සේ තිබුණු නායකත්වයේ අනුව උන්වහන්සේ අකුද්දාන කුද්දක ශික්ෂාපද සියල්ලම අකුරට රකින්න අපි අපි 500ම ප්‍රතිඥා දෙමු කියලා. ඒ නිසා අපේ ලොකු ස්වාමීන් වහන්සේ විවස්ථාව ලියනකොට කියනවා සත්ත්ව සතික පංච සතික ධර්ම සංගායනාදී මහා කාශ්‍යප මහරහතන් වහන්සේ විසින් ප්‍රකාශ කළ පරිදි කුද්දාන කුද්දක ශික්ෂාපද අත්නෑර රැකිය යුතුය. කවුරක්වත් ගියේ නෑ කඩාගෙන. බුදුජානසික පහරාද සූත්‍රයේදී දේශනා කළේ මේ මුහුද කවදාවත් වෙරළ ඉක්මවල රට ඇතුළට යන්නේ නැහැ. ඒ වගේ මගේ ශ්‍රාවකයෝ කවදාකවත් ශික්ෂාපද කඩන්න පෙළඹෙන්නේ නැහැ කියලා. වරින් වර සුනාමි එනවා. ඒ දහටින් මූලේ ඉවර ඈත කරගෙන යනවා. ඉතින් ඒ ගියාට මොකද ඒ ලෝකේ සදා සීමාවක් තියෙනවා. මේක මොකද මේක ගොඩබිම කියලා. ඉතින් ඒ නිසා අවුරුදු 2600 ඇතුළත මම මොකක්වත් උන්නේ නැහැ. නමුත් මේ ටික හරි පවා බෞද්ධයි කියන හැම කෙනාටම එච්චර ලේසි නෑ කරන්න. අවුරුදු 26 ඉඳලා 36 දක්වා කාලය ඇතුළත මගේ ජීවිතයේ මේ මාතෘකාව මට මුලිච්ච වෙච්ච අවස්ථාව 26 ඉස්සෙල්ලා මට මට කිසිම ශික්ෂාවක් තිබුණෙත් නෑ කිසිම සදාචාරයක් තිබුණෙත් නෑ. ඒ රසස්වාදයේ පිංස ගත කරපු තරුණ පොදවත් ජීවිතයක් මට දෙවුණා. මේ වගේ බණක් අහුනම මම නැගිටලා යනවා ඇන්නේ වෙලාවට. මට ඕනේ නෑ කාගවත් විනය නීතියක්. මට ඕන කරලා තියෙන්නේ මේ ඉඳුරම් පිනවීම පමණයි ඒකත් මදි වෙලා තියෙන්නේ. ඊට පස්සේ මට හම්බෙච්ච ගුරුවරු හෝ කල්යාණ මිත්‍රයෝ මට කවදාකවත් අණ කරන්න ගියෙත් නැහැ, පණවන්න ගියෙත් නැහැ. එම් මතු කරලා දුන්නා මෙන්න මේව තියෙනවා. මේ මේ දේවල් කෙරුවොත් මේ මේ හානි සිද්ධ වෙනවා මේ මේ දේවල් කෙරුවොත් කරන්න පුළුවන් ඉතින් හැම කෙනාම කරන්න හදන්නේ මේ ඉඳුරම් පිනවීම සඳහා කොල්ලෙන් හරි මල්ලෙන් හරි දවල් හරි රෑ හරි හීනෙන් හරි එලිපිට හරි තමන්ගේ ඉදurang පිනවීම ඉෂ්ට කරගෙන යන ලෝකයක් ඒකසේ. ඒක තමයි ඉතින් ලෝකේ කියන්නේ. නමුත් ඒක එක්කනම් පෙන්න දුන ජීවිස ගත්තොත් තමන් මේ පින් කරලා ලැබපු අත් දෙකෙන් මේ පින් කරලා ලැබපු මේ ශරීරයෙන් මම ඊට පස්සේ අවදාකවත් තව කෙනෙකුට හානියක් කරන්නේ නැහැ. මම තව කෙනෙකුට තව කෙනෙකුට බයක් දෙන්නේ නැහැ කියලා. ඒ අදිෂ්ඨානය රකින්න උත්සාහ කළොත් ඒක මහා අමර ප්‍රතිඥාවක් වෙනවා. හැබැයි මට හිතෙනවා විශාල වශයෙන් දරුවන් සතුන්ට හානි කරපු විශාල වශයෙන් අපරාධ කරපු එක්කනට අර වගේ අපරාධ නොකිරීමට ගන්න අදිෂ්ඨාන ඉතාම තදින් තමන්ගේ ජීවිතේට බලපානවා කියලා. ශාන්ත සුන්දර සිල්වත් ජීවිත ගත කරපු එක්කනට මේ සිල්පදෙන් එච්චර ලොකු වෙනසක් ඇති කරන්නේ නැහැ ජීවිතේ. ධාමරිකේකට කවදා හෝ මම ඊට පස්සේ මේක කරන්නේ නැහැ කියලා ගත්තොත් ඒ මනුස්සයාට විතරක් නෙවෙයි මනුස්සයා ආවට ඉන්න මිනිස්සුන්ට පුදුම වෙනසක් ඇති කරනවා. ඒක ඔය අඟුලිමාල චර්යෙන් පේන්න තියෙනවා. ලේ පිට කැපුවේ 999ක් ගණන් කරලා කැපුවා. අනන්ත ප්‍රමාණයක් ගණන් නැතුව කැපුවා. හමුදාවල් වලට ගහලා තියෙනවා. බිම්බිසාර රජුරෝ යාවපු කොසල් රජුරෝ ආපු හමුදා කපලා තියෙන්නේ. එක එක කපන්නේ කටවහලා පිටිපස්සෙන් කඩුවෙන් අයින්නවා කපනවා ගන්නවා Taman අල්ලන්න එන පිටිස පල්ලොරු කණ්ඩායමනේ තනි මිනිහ කපලා තියෙනවා පලාත බීචිකාවක් දරනලා තියෙනවා ඊට පස්සේ අදිෂ්ඨාන කෙරුවේ නොකරන්න එද්දා ඉඳලා ඒ අඟුලිමාල හම්තුරු ළඟට එනකොට මිනිස්සු බීත වෙනවා. ඔය මල්ලිකා විසින් පූජා කරන කරන දේච ආශාදෘස දානයේදී මල්ලිකාව කියලා තියෙනවා බිම්බිසාර රජුරවන්ට කුසල රජුරවන්ට. ඊට පස්සේ මේ ශාසනේ කාටවත් කරන්න බැරි විද්‍යාති අස්සම සම පින්කමක් කරන්න ඕන කියලා. ඉතින් කුසල රජුර ඒක කරලා දෙන වෙලාවේදී මහරහතන් වහන්සේලා 500ක් ගෙන්නලා ඇත්තු 500ක් විසින් මුතු කුඩ අල්ලගෙන ඉඳද්දී දෙපැත්තේ පත්‍රය යවන සුන්දරිකාවන් විසින් හඳුන් අඹරද්දී නිලුම් මල් වලින් පවන් සලද්දී රාජභෝජනේ සලකන්නේ ඉතින් කොසල් රජුගේ දීලා තියෙනවා ඇති වෙන්නේ ඒක කරගන්නයි කියලා මොතෝ කොසල් රජු සද්දාවන්ත කෙනෙක් නිසා. නමුත් ඇත්ගාලේ ඉඳලම තියෙන්නේ ඇත්ත 500යි. ඒකෙකුට මන්ද කිපිලා තියෙනවා. ඒ අවසාන වෙලාවේදී රහතන්සලා වඩින වෙලාවේදී මේ වැඩේ කරගන්නට ඒ පින්කමට කැලලක් වෙලා තියෙනවා ඇත්ත 500 ගන්න බෑ. 499 ඉන්නේ. ඒ වුණත් මල්ලිකාව කියලා තියෙන කොසල් රජුරණ ගිහිල්ලා විශේෂ කියන්න කියලා බුදුරජාණන් වහන්සේට කරන්න ගිය වැඩේ වැරදුනා. ඇතෙක් ඉන්නක මොන જાචකවත් මේචල් කරන්න බෑ. අනික් ඇත්තනම් කුඩේ අල්ලගෙන ඉන්න ඉදී මේ අත ගන්න බෑ කියන. බුදුසසු කියලා තියෙන කනකාට වෙන්න එපා. ඒ අත අඟුලිමාල ආම්ද්‍රු පිට වශයෙන් තියන්නේ කියලා. අත කුක්කෙක් වගේ හිටගෙන හිටියලු මේ කුඩේ අල්ලගෙන. සහලවල හිටියලු අඟුලිමාල ආම්ද්‍රු ගෙන ළඟට එනකොට. ඒ තරම් වෙනසක් ඇති වෙන්න හේතුනේ ඒ තරම්ම දාමරිකෙක් හින්දා. චණ්ඩාශෝක රජුට ඒ තරම්ම ඡණ්ඩ වෙච්ච නිසා තමයි තරම්ම ධර්මාශෝක වුනේ. මේ මහ විශාල මේ සමාධිවලින් ප්‍රඥාවලින් නෙමෙයි අර තරම්ම තද බල ශිල්පද කැඩීම කිරිබිම්මල් නැටි කඩනවා වගේ. අලකොල ගන්ධක් හැටි ගන්නවා වගේ මිනිසු කපනවා කියන එක ලේපෙට කිසිම ගාණක් නැතුව කරපන චරි තමයි. ඒක නොකරන අදිස්ථාන කරපු ගමන් සම්පූර්ණ උඩු යටිකුරු කරපු පෞරුෂත්වයක් ලැබෙනවා. අපි සරුවචනාංශයක හරියට ආදර්ශවත් විදිහට ඉදිරිපත් කරලා ලෝකයට ආදර්ශ පෙන්වුවා. එනිසා එතනක් තියෙන්නේ මේ අනවශ්‍ය කායික සහ වාචසික ඉන්ජන චංචල චංචල වාගයක් නතර කිරීම. ඉතින් ලේසි නෑ. ඒ ශිල්පදයේ මේ ශික්ෂාපද රකින්නයි කියන එක ලේසි නෑ. අපි ඉස්සරහට සමානලාට ධර්ම දේශනාවේ ඇතුළට යනකොට බුදුජාන් වහන්සේ පවා දේශනා කරනවා පඤ්ඤාවත්තස්සයම් පඤ්ඤාවතෝ සීලං සීලවතෝ පඤ්ඤා නත්ති සීලං නත්ති පඤ්ඤා නත්ති පඤ්ඤා නත්ති සීලං මානි ප්‍රඥාවන්තයෝ විතරයි සීල් රකින්න පුළුවන් වෙන්නේ සීලෝතිකට විතර ප්‍රඥාව ලබන්න පුළුවන් වෙන්නේ සීලේ නැත්නම් ප්‍රඥාව නැහැ ප්‍රඥාව නැත්නම් සීලේ නැහැ එචේ ප්‍රඥාවෙන් ආඩ්‍ය නොවිච්ච සීලය ප්‍රඥාවෙන් දෙදගන්නේ නැති සීලේ නිකන් සීලබ්බත පරමාශයක් විතරයි නිකන් හුදු චාරිත්‍ර ටිකක් විතරයි. නමුත් හොඳට ප්‍රඥාවෙන් තදවත් වෙලා ඉන්න සීලය ඒක පුදුමාකාර පෞරුෂත්වයකට ඒ වගේම සාසනයකට ඒ වගේම බාහිරයට පුදුම ආදර්ශයක් සලසනවා. හැබැයි එකක් මතක තියාගන්න මේ සීලය තව කෙනෙකුට තව කෙනෙක් විසින් පටවන්න බෑ. තමා විසින් තමන්ට පටවා ගත්තොත් ඒකට වළක්වන්න කෙනෙකුත් ලෝකේ නැහැ. නිසා සරුවතන සදාචාරය ඒ පිරිස හසුරුවන වැඩ පිළිවෙලක් මේ එක එක කරන්න කාරණා කියලා දීලා ඒත්තු ගන්නලා ඥානවන්තයා විසින් තමන් විසින් පනවන හික්මන කටයුත්ත. මේකෙදී සිද්ධ වෙන්නේ කායික වාචසික දුස්චරිත නතර කිරීම පමණයි. වෙන විදිහකට කියනවා නම් සීලය කියන්නේ බේතක්. ඒ බේතෙන් සනീപ කරන්න පුළුවන් වෙන්නේ වීතික්කම මට්ටමේ කෙලස් තමයි උල්ලංඝනය වෙන මට්ටම කෙලස් පමණයි. ඒක ක්‍රියාත්මක වෙන්නේ කය වචන දෙකට පමණයි. ඊට පස්සේ ඒ පුද්ගලයා භාවනා ගැන අහලා සතිය ගැන අහලා කල්යන් මිත්‍ර ආශ්‍රය කළ ධර්මය අහගෙන යනකොට තේරෙනවා මේ කය වචන දෙක මේ විදියට සීමා කරගෙන හිටියට ඒක කවදා කොයි වෙලාවෙ කැඩිලා යයි දන්නේ. ඒ මොකද හිත තාම කීකරු වෙලා නැහැ. කය කීකරු කරාට හිත කීකරු කරගන්නා තෙක් කය කොයි වෙලාවෙ Tamanට තරම් නොවෙන්නා වූ දුෂ්චරිත වලට පෙළඹෙයිද කියලා වග වෙන්න අමාරුයි. හිත කීකරු කරගන්නාත් එක් තමන්ට තරම් නොවෙන්නා වූ වචන තමන්ගෙන් කියවේද කියලා කීකරු කරගන්න අමාරුයි. ඒ නිසා දුස්සීලයට වඩා සුශීලවතට තේරෙනවා තමන්ගේ මේ සීලේ දුරදිග යන්න නම් කය වචන දෙකෙන් විතරක් බෑ තුන්වෙනි ద్వාරය මනස හිත විඥානය යම් ප්‍රමාණයක කීකරු කරන්නේ. ඉතින් මේ කාය සීලයක ඉඳලා දැන් කාය වචන දෙක හික්මීමේ ඉඳලා සිල් තුන අතර ඉඳලා සිල් තුන ජලපෙන බණ අහලා ඒ ඉඳලා මේ සමාධි වඩන භාවනා කරන චිත්ත භාවනා කරන මට්ටමට ඉහළට නගින්නේ ජනගහණයෙන් ලෝක ජනගහණයෙන් ගැතුවොත් දශම ගානකට ගන්න බැරි පිරිසක්. සිල්වත් උනත් සිල්වත් ඉඳලා මේ වගේ සමාධි වැඩකට යන්නේ බොහොම කලාතුරකින්. ඒ යනකොට සිල්වතා වුණා වුණත් සිල්වත් ඉඳලා සිල්වතුන් අතරින් යම් කෙනෙක් සමාධියට ගියාම සිල්වතුන් පවා බලාපොරොත්තු වෙන සමාධියට ගිය කෙනාගේ දඟලිලි අඩු වෙන්න ඕනයි කියලා. කම්පන චංචල අඩු වෙන්න ඕනයි කියලා. ඒක නිසා සාමාන්‍යයෙන් අපි හිතුවොත් පවුලක එක්කෙනෙක් භාවනා කරනවා නම් ඒ මනුස්සයා ටිකක් hina වෙලා කතා කරලා හිටියොත් අනිත් ඔක්කොම බයින්න පටන් ගන්නවා. ඔබ මේ භාවනා කරන මනුස්සයා මොකද මේ නටන්නේ කියලා. භාවනා කරන මනුස්සයා උට දෙ තැම්පත් වෙන්න ඕන. ඒ කියන්නේ අපේක්ෂාවක් තියෙනවා. සිල්ලුතුමුණත් අපේක්ෂා කරනවා භාවනා කරන එක නා. ඒ කය වචන වල හික්මීමක් එහෙම නැත්නම් කීකරු ගතියක්, ශාන්ත ගතියක්, සීනිදු ගතියක් ඇති වෙන්න ඕනේ. ඊට පස්සේ සමාධිය වඩන්න ගිය කෙනා වුණත් තමන්ගෙන් අපේක්ෂා කරනවා මට වැඩි වේලාවක් එහෙම එක තැනක නිශ්චලව ඉඳ වෙන්න ඕනේ. පුළුවන් වෙයි කියලා. නමුත් මේ සිල්වතායේ භාවනා මධ්‍යස්ථානට ගියාට පස්සේ නැත්නම් භාවනාවේ ඉඳගත්තට පස්සේ ඒ මනුස්සයාගේ ඇති වෙන මේ කම්පන චංචල ගති, කාය ద్వාරේ, වචී ద్వාරේ කම්පන චංචල ගති, ඒ පුද්ගලයාට පාලනය කරගන්න පුළුවන් නම් ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන් නම් ඇත්තටම භාවනා කරන එක නා ඒක කීකරු කරගන්න කැමතියි. ආණ්ඩු මට්ටු කරගන්න කැමතියි. ඒක පෙළ ගස ගන්න කැමතියි. මේ පිරිසකට හොඳට කියන්න පුළුවන්, සාක්ෂි වෙන්න පුළුවන්. Taman කැමති වුණාට Taman කැමති මට්ටමින් මේ කය වචන දෙක හික්මවා ගන්නවා කියන එක ලීසි නෑ කියන්නේ. ශා භාවනාවට පෙළඹෙන මනස හරි අසරණ තත්ත්වයටපත් වෙනවා. මොකද හැම කෙනෙක්ම යාගෙන් අපේක්ෂා කරන මේ මනස දැන් නිකන් මැටි බුදු පිළිමයක් වගේ එහෙම තිබ්බතන ඉන්න ඕනයි කියලා. ඒ වනෝසයත් ඒ නිසා අපේක්ෂා කරනවා මගේ කයේ ඉන්ජන චංචල කම්පන ගති නොයි නොපැමිණිය යුතුයි කියලා. නමුත් Taman දැනගත්තා හෝ නොදැනගත්තා හෝ එක ඉරියව්වක ඉන්න බැරි කම. එකම ඉරියව්ව දිගට පවත්වන්න බැරි කමකට ගියාන් පස්සේ මේ එක්කෙනෙක්වත් මම දන්නවා Tamanට ඉරියව්ව පවත්වා ගන්න පුළුවන් ප්‍රමාණයකට සතුටු නැහැ. ඒ නිසා ගිහි ලෝකේ තිබුණු දුක් වලට වැඩිය අමතර දුක් જાතියක් මේ භාවනා ලෝකේ ඉරියව්ව පවත්වා ගන්න බැරිකම නිසා භාවනා යෝගාවචරයට ඇති වෙනවා නිසායි භාවනා යෝගාවචරයේ ඉන්නේ දෙලොවක් අතර. දීගිර සින්න නාඩගම් අතාරිනවා. නිච්චල චංචල වෙන්න කියලා. ඒකට අපි කියනවා මේ ගේයසිත ගෘහාශ්‍රිත එහෙම නැත්නම් ආමිෂය හා සම්බන්ධ දේවල් අතහරින. අතහල මේ නෛෂ්ක්‍රම්‍ය කරලා නිර්ආමිෂ දෙයට ගිහිල්ලා ඒ නිර්ආමිෂ සුඛේ විඳීම සඳහා විශාල බලාපොරොත්තු වගයක් ඇතුව වාඩි වුණාට හැම පරියන්කේම නැගිටින්නේ පශ්චාත්තාප වෙනවා. හැම පරියන්කේම නැගිටින්නේ අයියෝ අපරාධේ මං හිතාන ගේදී හම්බුන්නේ නැහැ කියලා. ඉතින් ඒ නිසා ඒකට කියනවා නෙක්ඛම්මසිත දෝමනස්සී කියලා. ඊගේ අතල්ලා ආවත් දොම්නස තමයි ඉතුරු වෙන්නේ. ඉතින් ඒ පොතේලා ගිහින් දිහා බලනකොට ඉතින් ගිහියෝ ඊට වැඩිය දඟලලා කියලා රූප බලමින් ශබ්දාම හිටර ඒගොල්ලොත් ඉන්නේ දොම්නසේ තමයි. දැන් මේ මිනිස්යාට වෙලා තියෙන්නේ අල්ලපුවත්තත් නැහැ, පය ගහපුවත්තත් නැති තත්ත්වයක්. ඉතින් මේ தত্ত্বයේදී කවුද මෙවැනි යෝගාවචරිකුට අත දෙන්නේ? නැත්නම් එයාට මානසිකව සාහනියක් ශාන්තියක් ඇතිකරන්න නැත්නම් ඔබ කරපු වැඩේ හොඳයි ඔක කොහොම තමයි ඉස්සරහට යන් කියන්නේ අත දෙන්න කෙනෙක් නෑ මොකද 99කටත් වැඩි පිරිසක් එන්නේ නිකම්ම හුදු කාමභෝගී. නැත්නම් තේරෙන්නේ නෑ. මොකටද මෙච්චර මේ ලස්සන ගිහි ජීවිතයක් තියෙද්දි මේ පැවිද්දකට ගිහිල්ලා මොනවද නැත්නම් භාවනා කරන්න ගිහිල්ලා මොකටද මේ වද වෙන්නේ? නමුත් උනාන්දුවෙන් ආයාසයෙන් ඒක කැප කළා අපේ යෝගාවචරයටත් ආශාවක් තිබුණත් ඒ කය ඒ හිත නතර කරගන්න බෑ. මෙතනදී අපිට මේ සූත්‍ර දේශනා විදිහට යනකොට තව සියුම් අර්ථ ભેදයකට යන්න වෙනවා. දැන් මේ යෝගාවචරය තමන් වශයෙන් මේ කටයුත්ත කරන්නේ. වාඩි වෙලා මම දැන් මෙතනදී ඉන්න උත්සාහ කරන්නේ. නමුත් එතකොට ඇති වෙන්නේ මේ කායික වාචසික ක්‍රියා මේ සූත්‍රයෙන් ගොඩක් කායික ක්‍රියා කියන එකයි සඳහන් වෙන්නේ. සචේතනික වාගයක් තියෙනවා අචේතනික වර්ගයක් තියෙනවා. යෝගාවචරය මේ උත්සාහ කරලා හරියනවා නම් හරියන්නේ මේ සචේතනික ක්‍රියා વિશે පමණයි. අචේතනික ක්‍රියා વિશે ඇතිවෙනා වූ මේ අවිඥානික අසංස්කාරික කාය විඥාන කියන එක යෝගාවචරය කැමති වුණත් අකමැති වුණත් කවදාකවත් යෝගාවචරයේ විශේෂීත්වය නෙවෙයි තියෙන්නේ. ඒකේ මිනිස්සු දන්නේ නැහැ. එයා හිතනවා මට මේ සියල්ල හිතලා නැතර කරන්න පුළුවන් කියලා. හිතලා නැතර කරන්න පුළුවන් හරිය වැටෙන්නේ සචේතනික පැත්තට, සවිඥානික පැත්තට, සසංකාරික පැත්තට. ඒකත් ලේසිත් නැහැ. නමුත් කවදා හරි මේ යෝගාවචරයා ඉතාමත්ම දක්ෂ වෙලා නැත්නම් ඉතාමත්ම බලාපොරොත්තු ඉෂ්ට වෙලා එයා මේ සචේතනික කායක්‍රියා නතර කරගත්තත් අර පේන්න පටන් ගන්නවා අචේතනිකව අසංස්කාරිකව විශාල ක්‍රියා රාශියක් පැදුර යට කාපට් එක යට තියෙනවා එතකොට අසරණ වෙනවා. දැන් මේ මේ දඟලන දඟලිල්ල මේක මගේද මේක මම්මද මේක මගේ ආත්මයේද මේකට පෞසිද්ධ වෙනවද මේකත් මට හික්වන්න ඕනද මම හික්වන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙට මෙලෝ කෙනෙක් නැහැ උත්තර දෙන්න. මේකයි අද දවල් අපි ප්‍රශ්න සාකච්ඡාවේදී මතුවෙච්ච தත්ත්වය. භාවනා කරන යනකොට සමහරු මේකට ඇවිදිනකොට පයේ මේ ගලක පය වදිනවා වගේ මේක හැප්පෙනවා ගිහිල්ලා. සමහරු දැන දැනත් යනවා මේකට. ඉතින් මේ දේශනාවලියෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට යෝගාවචරයට පුළුවන් වෙයිද? Taman හිතලා කරන කායික ක්‍රියා සහ නොහිත ඉබේ සිදුවෙන කායික ක්‍රියා දෙක වෙන් කරගෙන මේකේ මගේ යුතුයකම මේ දෙකම නතර කරන එකද? එහෙම නැත්නම් මුල් කොට අනතර කරන එක විතරද? මුල් කොට නතර කරන අනිත්‍යව ඉබේ සිද්ධ වෙයිද? එහෙනම් ඒක පැත්තකට දාලා මුල් කොට ආයතන නතර කරොත් ඇද්ද? මුල් කොට ආයකන කායික වශයෙන් චේතන වශයෙන් කරන දෙක නතර කරලා මොන ක්‍රියාවලිය අපි ගන්න ඕනේද ඒ අචේතනික වෙනවන් නතර වෙන්න කියන ප්‍රශ්න රාශියක් අපිට සාකච්ඡා කරන්න වෙනවා. මේ මේ සූත්‍රයේ ਸਰවඥාන්සේ අපේ අවධානය යොමු කරන්න හදන්නේ එහෙම නැත්නම් මේ සූත්‍රයේ දේශනාවෙන් ඉස්සරහට හම්බෙන ආනාපානසති සූත්‍රේ මාර්ගයේ ඒ යෝගාවචරයට වග වෙන්න වෙනවා තමන් හිතලා කරන සචේතනිකව කරන සසංකාරික කරන ක්‍රියා හැකි ප්‍රමණින් අන්තිමටම නැත කරා ක්‍රමින් ක්‍රමින් ක්‍රමින් නැත කරා හැබැයි නැත කරන්න කරන්න කරන්න විශාල ඉබේ කෙරෙන ක්‍රියා රාශියක් යට තියෙන බවට යෝගාවචරය ලෑස්තිලා යන්න වෙනවා අනාත්මීව සිදුවේ නැහැ තමන්ගේ පාණකින් තොරව සිටින එහෙම නැත්නම් අසංස්කාරකෝ සිටින නැත්නම් කම්ම නියාම, චිත්ත නියාම, බීජ නියාම, ධම්ම නියාම අනුව සිටින ක්‍රියාවලිය වගේක් තියෙනවා. මේකට පශ්චාත්තාප වෙන කෙනා මේකත් නතර කළ යුතුයි කියලා දැඩිමත දහරි වෙන කෙනාට භාවනා ජීවිතේ බොහොම අමාරුයි සන්තෝෂයක් ලබන්න. පිරිච්ච ගතියක් ලබන්න. සම්පatti කරගතියක් ලබන්න. නිසා යෝගාවචරය කෙහෙල් ගෙඩියක් දුන්නාට පස්සේ පොත් ඇරලා කේල් ගෙඩිය මදේ විතරක් කන්නා වගේ මගේ ශරීරය නැත්නම් මම කියන එක අතුල තියෙන සසංකාරික කායික ක්‍රියා අසංස්කාරික කායික ක්‍රියා සසංකාරික වචන වචී වචී සංකාර සසං අසංකාරික වචන ద్వාරේ සසංකාරික මනෝද්්වාරයෙන් සිදුවෙන ක්‍රියා අසංස්කාරික වෙන දේ කියා පිළිබඳව අවබෝධයක් අවශ්‍ය වෙනවා මේ ආනාපාන සති සූත්‍රය ඉදිරියට යනකොට. මෙන්න මෙතන මෙන්න මේ මේ මේ ටික සුද්ධ කරගත්තට පස්සේ අපි බහල අපි බලමු ආහදුනිකයෙක් භාවනා කරනකොට මේ දන්න දැනුව කොහොමද බුදුරජාණන් වහන්සේ අපිට ඇඟට නොදැනෙන්න ඇඟට වද්දන්නේ. මොකද යෝගාවචරය මේක දැනගත්තොත් කොච්චර සාර්ථක වෙන්න පුළුවන්ද භාවනා කියලා බැලුවොත් සරුවචන් වහන්සේ මේ වැඩ කටයුතු සඳහා එහෙම නැත්නම් අපි සම්මතින් කිව්වොත් ආනාපානය ගැන කතා කරන හැම වෙලාවෙම සරුවචන් වහන්සේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාකාරගතව කියලා පරිශ්‍රය ගැන අත්ත නෑර දේශනා කළා තියෙනවා. ආනපන සතිය වඩන්ඩ එක්ක අරණ්‍යගත වෙන්නේ කියලා කියනවා නැත්නම් මේක කැලේකට රින්ගන්න කියනවා. නැත්නම් ගහක් වල වාඩි වෙන්න කියනවා නැත්නම් මේක ශූන්‍යකාරයක් හදාගන්න කියනවා කාමභෝගින්ගේ හිස්තන. කොච්චර සෙනග හිටියත් ඒ පිටස කාමභෝගින්න වෙන අපේකට ශුන්‍යකාරය කියනවා. ඒ කියන්නේ මේ සසංඛාරික සිදුවෙන මේ ක්‍රියා යෝගාවචරයාගේ වගකීමේ යුක්තව නතර කිරීම ලේසි නෑ වනගත වෙන්නේ නැතුව. ලේසි නෑ ගහක් වලට යන්නේ නැතුව. ලේසි නෑ කාමභෝගින් වෙන් වෙන්නේ නැතුව. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරියට ඔපරේෂන් එකක් කරනකොට ඔපරේෂන් තියටර් එක පිරිසිදු වෙන්න ඕන ඔපරේෂන් එක සාර්ථක වෙන්න ඒක අත්‍යවශ්‍ය කාරණාවක්. තියටර් එක තමයි නැත්නම් ඔපර ශල්‍යගාරය තමයි අරණ්‍ය රුක්ක මූල ශුන්‍යගාරය. ඊට පස්සේ නිශීදති පල්ලංකම් කියලා අභ්‍යන්තරගත தත්ත්වයේ පිරිසුදු කිරීමක් අභ්‍යන්තරගත தත්ත්වයේ මේකට සූදානම් කිරීමක් වශයෙන් බුදුජානනාංශයේ පෙන්නන තිත්තං චරං නිහින්නෝවා සයානෝවා කියන මේ පද හතරෙන් හිඳගෙන හිටියත් ඇවිදිමින් හිටියත් තිත්තං චරං තිත්තං කියලා කියන්නේ හිටගෙන ඉන්නවා චරං කියලා කියන්නේ ඇවිදිනවා නිසින්න කියන්නේ ඉඳගෙන ඉන්නවා සයානෝවා කියලා කියන්නේ ඉඳගෙන. මේ ඉරියව්ව හතරෙන් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ ආධුනිකයට ලේචි වෙන්නේ නිසින්න කියනක නිශීදනය තමයි. නිශීදනය නෙවෙයි ඉඳගෙන ඉන්න ඉරියව්ව. එනිසා කය හදන්න කියනවා ඉඳගෙන ඉන්න ඉරියව්වට. අපි මේකට පරියංග භාවනාව කියලා කියනවා. ඉතින් පරියංග භාවනාවට ගිහිල්ලා ඒ යෝගාවචරයා මේ කාය ඉන්ජන නතර කිරීම සඳහා කාය ස්පන්දන නතර කිරීම සඳහා මොකද්ද කරන්න තියෙන්නේ? සසංකාරිකව හිතලා කරන ක්‍රියා නතර කිරීම සඳහා පෙළ ගැහෙනවා. ඒකයි අර මූලික උපදෙස් දෙනකොට කියන හොඳට පටල වාඩි වෙන්න බිම වාඩි වුණාට පස්සේ නිකන් හරියට පිරමීඩයක හැඩේ වගේ නැත්නම් චෛත්‍යයක් වගේ උඹහක් වගේ තැම්පත් වෙන ඉති කියන්නේ ඒකට චේතනාපූර්වකව කය හසුරවන්න ඕනේ නැහැ. නැත්නම් චේතනා සහිතව කය හැසිරීමේ ක්‍රියාව අඩුවෙන්ම කරන්න දෙන්නේ හොඳට පටල වාඩිනොත් විතරයි. ඒ නිසා හොඳට පටල වාඩි වෙන හිටගෙන ඉන්නකොට නිතර ඉරියව්ව විනාශ කරන්න ඕනේ. ඇවිදිනකොට කොහොමදක් වෙනස්. නිදානේ ඉන්නකොට නම් ඊට වැඩිය හොඳයි. නමුත් නිින්දට වැටෙනවා. ඒක නිසා සමබර තැන විදිහට ඉඳගෙන ඉන්න එක ගැන කතා කරනවා. ඉඳගෙන ඉන්න තැන මේ සසංකාරික ක්‍රියා නැතර කිරීම සඳහා අපේ ලොකු ස්වාමීන් වහන්සේ වගේ මේ ගැන හදාරපු ඇත්තෝ සඳහන් කළා තියෙනවා වාඩි වෙලා අතර පාටල වාඩි වෙලා කයට හිත යොදලා තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත යොදලා මේකේ සුවබර తත්වේ සැප පහසුව සකස් කරලා දෙන්න නැත්නම් මේක කඩිගුලක් ටොයින ගත්තා වගේ උලක් උඩ හිටියා වගේ කටුවේදී පෙරළුවා වගේ දඬු කඳේ ගැහුවා වගේ හිටියොත් භාවනා කෙරෙන්නේ. ඒ නිසා හොඳට පట్టල වාඩිලා වම දකුණ දෙපැත්ත සමබර කරගෙන හැම තැනම ලිහිච්ච ස්වරූපයෙන් ඉඳගෙන දැන් මට එක චිත්තක්ෂණයක් මේ කාය ඉන්ජිනේරයන්ගෙන්තරෝ කාය ස්පන්දනයන්ගෙන්තරෝ ඉන්න පුළුවන්ද කියලා බලන්න. කය හොල්ලන්නේ නැතුව කය හොල්ලන්නේ හොල් නොසල්වි පැවැත්වීමට අවශ්‍ය කරන චිත්ත tattවයක් ඇති කරගෙන එහෙමම ඉන්නවා. හිතලා කරන මොකුත්ම නැහැ. සචේතනික කරන මොක්කුත්ම නැහැ. මේක තව ඩිංගිත්තක් වරණ ගන්න යනකොට මම මේ ඉඳගෙන ඉන්නේ සෝවාන් වෙන්නයි නැත්නම් මට මේ ධානය ලබන්නයි අභිඥාවෙන් කිසිම චේතනාවක්වත් තියාගන්න එපයි කියන. අභිමතාර්ථයක්වත් තියාගන්න එපයි කියන. මේ සෑම දෙයකින්ම කරන්නේ මේක මේ ආතතිගත කරන්නේ. මේක අසහනයකටපත් කරනවා. කිසිම දෙයක් දෙන්නේ නැතුව මෙහෙම තැම්පත් කරගන්න පුළුවන් වීමේ විශාල වටිනාකමක් තියෙනවා. ඒ වටිනාකම තමයි එහෙම තැම්පත් වෙච්ච හිතට විතරයි අපිට කියන්න පුළුවන් හිත ඇතුළට ආවයි කියලා. එහෙම තැම්පත් වෙච්ච නැති හිත කොයි තරම් පිටතද නන්නත්තර වෙලාද කියන එක යෝගාවචරයට වගවීමක් නැහැ. සංසාරේ පුරාවට හිත කෙරුවේ වටේ සවරම් කෙලින එක තමයි. පිටරස්ත්‍ය ආදි ගහන එක තමයි. නන්නත්තර වෙනතයි වරින් වර මේකට නාව නෙවෙයි. ඒ ආව කිසිම වෙලාවට අපිට වගවීමකින් කියන්න බෑ මගේ හිත මම මේ gedara ගෙනාවයි කියලා. දැන් මෙතන හිත gedara ගෙනාව සංසාරේ සමානට පළවෙනි වතාවට වෙන්නේ. ඒ සඳහා කරන්න තියෙන මේ කයට කය කියන එක හිතට සුවයලවන තැනක් කරලා දෙන්න. තැනක් කරලා දීලා කියනවා වඩින්නු මැනවි මගේ හඳ මණ්ඩලට කියලා දෙයයන්ට ආරාධනා කරනවා වගේ මේ පූජා තට්ටුවට වඩින්න මැනවි කියලා ওই කපු ආර්දනා කරන්නේ. ඒ වගේ ආර්දනා කරන්න හිතට. ඔන්න උඹට ඕන විදිහට මේක හදලා තිනු අනේ කර්මා කරලා ඇවිල්ලා ගෙදර වරේ. මේ විදිහට මේ හිත මේ ඇතුළට යාලු කරගන්නවා කියන එක උදාහරණයක් වශයෙන් කියනනම් පොඩි දරුවෙක් යාලු කරගන්නවා. අපි නන්නාදුන පොඩි දරුවෙක් යාලු කරන්න ඕන වුණාට එයා පිටිපස්සෙන් ගිහලා අල්ලගෙන ඇඟට තියලා තද කරගත්තට පොඩි එකා යාලු වෙන්නේ නැහැ. ඌ බය වෙලා දුවනවා. උඩ කිට්ටු කරලා hina වෙලා নানা ප්‍රකාර ක්‍රම වලින් තමයි පොඩි එකේ යාලු කරා. ඊටත් වැඩි හපන් මේ හිතට කය ප්‍රියමනාප තනක් කරන්නේ. මේකට කියනවා මිත්‍රත්වය. මේකට කියනවා මෙලෙක් ගතිය කියලා. මේකට කියනවා හිතත් එක්ක හාද වෙනවා කියලා. මේක දන්නේ නැති මිනිස්සු වෙන්න තමයි මෛත්‍රී නැත්තේ. ඉස්ලාම තියෙන්න ඕනේ මේ කයයි හිතයි දෙක සම්බන්ධ වීම සඳහා දන්න තර්ක මනසින් Taman Tamanට මෛත්‍රී කරගෙන හොඳට පට්ටලවල සෑහලුව වාඩි වෙලා හිතට ආර්දනා කරන්න ඕනේ එළියට ගියාට කමන්නේ පුළුවන් නම් මේ දේවාලයට වරේ දෙයියෝ දෙයියන්ට ආර්දනා කරන්න. අහන්න ඒ චිත්තක්ෂණේ විතරයි මම දැන් මෙතන ඉන්නවා කියලා කියනකොට මෙන්න මේ චිත්තක්ෂණේ වාඩි වෙලා මම දැන් මෙතන කියන චිත්තක්ෂණීය කායේන්ජන නැති කාය ස්පන්දන නැත්තන. කායේ කම්පන චංචල නැහැ ස්පන්දන නැහැ. ඒක යෝගාවචරය හොඳටම දන්නවා. මේක චිත්තක්ෂණයට හිත ඇවිල්ලා ගෙවැදිච්ච වෙලාවේ Taman ඒක ගැන හොඳටම දන්නවා නිින්ද කිල්ල නැති බව, හිත අවදීන් තියෙන බව, හිත ඇතුලේ තියෙන බව මම දැන් මෙතන කියන එක සාර්ථකුණයි කියලා. මේක හිතා ගන්න ඕනේ මේ මහා කප්පින මහරතන් වහන්සේ එදා කියලා පැමිණිච්ච தത്വෙට මම දැන් ඔන්න චිත්තක්ෂණයකට ආවා. මෙච්චර දුවදුවා හිට පිට මෙච්චර දඟලන හිට පිට මෙච්චර කෙලිසිලා තිබුණ හිත එක චිත්තක්ෂණයකට යාවනම් මට කවදා හරි මහා කප්පින මහරතන් වහන්සේ වෙන්න පුළුවන් කියන එකට ප්‍රධානම සාක්ෂි ලැබෙනවා. යා කෙනෙකුට බැරි නම් චිත්තක්ෂණයකටවත් හිත මම දැන් මෙතන කියන දැනට ගන්න එයා බාහනට අභව්‍ය පුද්ගලෙක් වඩපත් වෙන එක්කෝ මානසික අසහනයක් එහෙම නැත්නම් කායික රෝගයක්. ඒක නිසා යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන කිව්වනම් හොඳට දැනගන්න තමන්ට කායික මානසික අසහන නැතුව නෙවෙයි සුව කළ හැකියාව තියෙන එහෙමනම්. අසාධ්‍ය තත්ත්වයක් වෙන්න බෑ. අසාධ්‍ය තත්ත්වයක ඉන්නවා මෙතන ගන්න බෑ. ඒ නිසා යම් චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන තැනට ගත්තා. ඒ බව දන්නවනම් හොඳට මතක තියාගන්නේ බුද්ධ ශ්‍රාවකෙක් විතරයි. කවම කවදාකවත් මානව ඉතිහාසයේ මම දැන් මෙතන කියන චිත්තක්ෂණට අන්න ඒ බව දැනගන්න ගතියක්. බුදුහාමුදුරුවෝ මිස බුද්ධ ධර්මයේ මිස මේ බුද්ධ රාමගේ ශ්‍රාවක පිරිස ඇර බාහිර ලෝකෙට තාම රහසක්. අහම්බෙකින්වත් හිත කවදාකවත් මම දැන් මෙතන කියන දන්න එන්නෙත් නෑ ආවට ඒක අගය කරන්න දන්නෙත් නෑ මේකටයි මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ ශාවකයා දැන් උත දානෙත් දීලා සීලෙත් රැකලා ඒක දැනකට ඇවිල්ලා පළවෙනි වශයෙන්ම දැනගන්නවා බුදුහාමරගේ එක පණිවිඩයක් තමයි එක චිත්තක්ෂණයට හෝ මම දැන් මෙතන කියන තැනට ඇවිල්ලා ඒ බවට ආඩම්බර වෙන ආඩම්බර වෙන කියන්නේ කෙලෙස් බරිත ආඩම්බරයක් නෙවෙයි මගේ ජීවිතේ මං කරගත්ත උත් උත්කෘෂ්ඨම චිත්තක්ෂණය මේකයි මට දැන් මම දැන් මෙතන කියන තැන ගන්න පුළුවන්. ඒතකොට මේක ඇතුලේ තියෙන්නේ මේක හොඳ නියෝජනයක් මේ හිතගත සංසන්ත ඡනසෙන්ට සුව වෙන්න පුළුවන් තත්ත්වයක්. ඒ වගේම මේක බෞද්ධයෙක් බවට තියෙන නැත්නම් බෞද්ධයෙක් කියන එකේ පරිසමාප්තාර්ථයෙම ඇතුළට ගිහිලා ඇතුළට ඉන්න බව සන්තෝෂ වෙනවා කියවන බුද්ධ ආදී උත්තරමන් වහන්සේට දැනගන්නවා මෙයා ආධ්‍යාත්මික ජීවිතයේ හැබෑ වෙනසක් කරගත්ත කෙනෙක්. හැබෑවටම කියන්න පුළුවන් මාර්ග தත්වෙට මාර්ගයටපත් වෙච්ච කෙනෙක්. මාර්ගය කියලා පැමිණිච්ච කෙනෙක් නෙමෙයි මාර්ගයටපත් වුණා කියලා. මෙහෙම කියනකොට මම පොඩි මතක් කිරීමක් මතක් කරනවා. සරුවචනාංශයේ අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයක් ගැන කතා කරනවා. අෂ්ටාරී කියලා කිව්වට මාර්ගයට පච්චා මාර්ගයේ කියලා පැමිණි කියලා සෝවාන් මාර්ගයට පැමිණිසා සෝවාන් මාර්ගයේ ලැබූ කියලා දෙකොටසයි. සකදාගාමි මාර්ගයට පච්චා සකදා මාර්ගයේ සාක්ෂාත් කරව කියලා දෙකයි. අනාගාමි මාර්ගයට පච්චා අනාගාමි ඵලයට පත්වෙච්ච කියලා දෙකයි. අරියත් මාර්ගයට පත්වෙච්ච අරියත් ඵලයට පත්වෙච්ච දෙකයි. කවුද සෝවාන් මාර්ගයට පත්වෙච්ච පුද්ගලයා කියන්නේ? එයත් ආර්ය බුද්ධිලෙක විදිහට සලකලා තියෙනවා එක චිත්තක්ෂණයක් හෝ මම දැන් මෙතන කියන තැනට අරගෙන ඒ බව දන්න මනුස්සයා අඩුම ලංචෙන් කියන්න පුළුවන් ඔන්න මාර්ග ඒ පාරට බැස්සා ගොඩක් යන්න තියෙනවා. ඒක වෙනම දෙයක්. දැන් ඉන්නේ ඒ චිත්තක්ෂණයේ මනුෂයා දන්න මේක මට කළ හැක්කක්. මේ බුදු බුද්ධ හදවතෙන් ආශලයෙන් ගරුකට යුක්තක් මට කරන්න පුළුවන් මම දැන් මේකේ ඉන්නවා කියලා. ඉතින් මේ මනුෂයාට ඒ ලැබෙන සතුට ආමිෂ සතුටක් නෙවෙයි. ලාභ සත්කාර සම්මානෙන් හම්බෙන සතුටක් නෙවෙයි. මේ ලද මනුෂ්‍යාත්ම භාවයේ ලද බුද්ධෝත්පාද කාලයේ ලද චිත්තක්ෂණයේ ලද ධර්මයේ ලද පැවිද්දේ ලද කල්යාණ මිත් ආශ්‍රයේ මුදුන්පත් වීම. මේක සතුටු වෙන්න දානවා. මේක පිරිච්ච ගතියක් කියලා දානවා. මේක සම්පත්‍ති කරගතියක් කියලා දානවා. මේකයි අපිට කළ යුද්ධ කියලා දන්නවනම් ඒ යෝගාවචරයට අහන්න තියෙන්නේ කොයි චිත් මට බැරිද චිත්තක්ෂණ දෙකක් මම දැන් මෙතන තියන්න. මට බැරිද චිත්තක්ෂණ තුනක් මෙතන මම දැන් තියන්න. මට බැරිද විනා තප්පරයක්. මට බැරිද තප්පර දෙකක්. තප්පර 3ක්. මට බැරිද විනාඩියක්, මට බැරිද විනාඩි දෙකක්, මට බැරිද විනාඩි තුනක් කියලා වෙන මොනක්වත් තාලවට්ටන්නේ නැහැ. වෙන කිසිම සංකීර්ණ සංඛ්‍යා මේ සමීකරණ මොකක්වත් නැහැ. මම දැන් මෙතන. ඉතින් මේකට කියන්න පුළුවන් සතිය කියලා. මේකට කියනකොට අප්‍රමාද ගතිය කියලා. මේකට කියන්න පුළුවන් චිත් මේ ක්ෂණ සම්පත්තිය කියලා. අවස්ථාවේ වටිනාකම ඉහිරම දන්න කෙනා. විශාලම වටිනාකම තමයි මේක තමයි හැබෑ වෙනස කියන්නේ. සෝවාන් වීම හෝ මාර්ගඵල ලැබීම හෝ ධ්‍යාන ලැබීම හෝ අභිඥා ලැබීම හෝ පරිචිත්ත විඥාන ලැබීම කියන්නේ මෙන්න මේ චිත්තක්ෂණයේ ඵලයක් මිස වෙන මොකක්වත්ම නෙවෙයි. මේක හඳුන්ලා දුන්නාට පස්සේ මේ මිනිස්යාගේ මනුස්සකම කියලා කියන්නේ මිනිස්යාගේ හැදියාව කියලා කියන්නේ මිනිස්යාගේ ශික්ෂාව කියලා කියන්නේ මිනිස්යාගේ මාර්ගංග කියලා කියන්නේ සේරම මෙන්න මේ චිත්තක්ෂණේ ලදලද වෙලාවේ ගන්න හදන උත්සාහය. අඳුනා දීමයි අමාරු. අඳුනා දෙන්න බෑනේ ගිනල්ලා සිල් රැක්කවලා මා දවස් ගාණක් තියාගෙන පරිසරයක් හදලා හිමීට මේ හිතට මේක අඳුල්ලා දෙන්න ඕනේ පරිසරය ඔක්කොම සකස් කරලා අලුත් කරලා. එහෙම නැත්නම් එහෙම මේක කිව්වොත් හිතාවි ඔය තරම් ලේසිද ඔය සෝවාන් මාර්ග අවස්ථාට යන්නේක අපි හිතානීටියෝක මේ මෛත්‍රී බුද්ධ ශාසනයත් ඇවිල්ලා දිවි ලෝකේ ඉඳලා කරන්න තියෙන දෙයක් කියලා. එහෙම නැත්නම් අපේ හිතේ ගෞතම බුද්ධ ශාසනය කෙලවෙලා හමාරයි කියලා ඕකනම් කරන්න පුළුවන් කියලා වෙනස ඇති කරගත්තොත් ඊට පස්සේ මම සැදෙන ඕක දිගට පවත්පන් කියන එක විතරයි. නිත සම්පatti දෙකක් තියෙනවා. උත්හාන සම්පatti ආරක්ක සම්පatti කියලා. උත්හාන සම්පatti කියන්නේ මේ චිත්තක්ෂණේ උපේන එක. මට කල හැක්කක්ද කියලා බලන එක. ඊට පස්සේ මේක ආරක්ෂා කරන එක ආරක්ක සම්පදා. උත්හාන සම්පදා ආරක්ක සම්පදා. මේ වගේ වැඩ පිළිවෙලදී අපි මේ ආරක්ක සම්පදා ගැන කතා නොකරනවා නෙවෙයි. ඒත්තු ගන්නලා දෙනවා. එහෙම නැත්නම් සමාදම් කරනවා මේක උත්තාන සම්පදාට ලක් කළ හැක්කක් මේ බව පරීක්ෂා කරන්න. මේ බව පරීක්ෂා කරන ඉස්සලාම වාඩි වෙනවා. ඒතර කායෙන්ජන නැහැ. කාය ස්පන්දන නැහැ. එහෙම තැම්පත් වෙලා බලන්න. මෙමෙ චිත්තක්ෂණය දෙකක් තුනක් හතරක් මෙහෙම තැම්පත් කරන බාට බලනින්න ගියාම තේරෙන්න පටන් ගන්නවා අචේතනික ක්‍රියාවලි වගේක් යනවා. සචේතනිකව කරන සියලු ක්‍රියා නතර කරපු දවසේ තේරෙනවා අචේතනික අනිච්ඡානක පේශීන් මාර්ගයෙන් ක්‍රියාත්මක වෙන ජීවත් වෙන බව දක්වන මැරිච්ච නැති බව දක්වන ක්ලාන්ත වෙච්ච නැති බව දක්වන අභ්‍යන්තර ක්‍රියාවලියක් යනවා. අද භවය කියලා ඕනනම් කියයි. පැවැත්ම කියන එක කී හැකියි. එහෙම නැත්නම් පණ කියන එක කී හැකියි. ඉතින් මේම වැඩි වේලාවක් ඉන්නකොට නැත්නම් විනාඩියක් දෙකක් ඉන්නකොට මේක ලොකු වටන තැනකට මම ඇවිල්ලා තියෙන කියලා බලාගෙන ඉන්නකොට සචේතනිකව යමක් නොකල ඉන්න තාක්කල් අචේතනිකව ඒ ක්‍රියාවලිය මතුවීමේ ප්‍රවණතාවය වැඩි. කය නලියද්දි දඟලන්න ගියොත් අර අචේතනික ක්‍රියාවලිය ලීන තත්ත්වයටපත් වෙනවා, නිලීන තත්ත්වයටපත් වෙනවා, නොපෙන තත්ත්වයටපත් වෙනවා. මොකද කායික හිතලා කරන ක්‍රියාවලිය සැර වැඩි. ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඔබ හික්මියන් කොහොමද හික්මන්නේ? අචේතනිකව සිදුවෙන ක්‍රියාවලියට ඉස්මතු වෙන්න නැරලා සචේතනික ක්‍රියා ආවට කමක් නැහැ. නොකරන තත්ත්වයටපත් කරන්නේ. එනිසා ලොකු සංඥාංශේ ඒ පොත ලියනකොට කිව්වා ආයාසයෙන් හුස්ම ගන්න එපා. අනායාසයෙන් හුස්ම ගන්න ආරින්දී. අනායාසයෙන් හුස්ම ගන්නවා කියන එකේ අදහස් කරන්නේ අචේතනිකයි කියන එකයි. අසංස්කාරිකයි කියන එකයි. අවිඥානිකයි කියන එකයි. ඉතින්දිත වටේ බලන්න බුදුරජාණන් වහන්සේගේ තියෙන මේ ප්‍රයෝගය හුස්ම කියන එක සචේතනික අචේතනික දෙකෙන්ම කරන ක්‍රියාවලිය. අවිඥානික සවිඥානික දෙකෙන්ම කරන ක්‍රියාවලියක් පුදුජානංශයේ මේ සවිඥානික කොටස, චේතනාපූර්වක කොටස, සසංකාරික කොටස ප්‍රයෝගයෙන් නැතර කරන්න කියලා. එන හයියෙන් උස්ම ගන්න යන්න එපා. හුස්මුත්‍යසේ අඹාගෙන යන්නත් එපා. මේ කායික කාය එන්ජන, කාය ස්පන්දන සියල්ල නැතර කරලා බලාගෙන ඉන්න කියලා කියනවා. හරියට දක්ෂ රහසොත්තු සේවාවේ ඉඳලා ඉන්න කෙනෙක් වගේ. කිසි කෙනෙක් සැක කරන්න එපා. ඔක්කොමල වැඩ කරන හැටි දිහා මෙතසිත යොදාගෙන බලනකොට අර අචේතනිකව සිදුවෙන ආස්වාද ප්‍රසවාස සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒවත් කාය ඉන්ජන තමයි. ඒව කාය ස්පන්දන තමයි. ඉංචි තංච, පන්දි තංච කියලා සඳහන් කරලා තිනවා. ඒකේ ආස්වාසේ පටන් ගන්නකොට කම්පන චංචල අඩුයි. ඒක අපිට වැටහෙන්නේ නැහැ. කම්පන ඒක පුරවාගෙන නාස්පුඩුව ළඟට එනකොට නැත්නම් නාසුඩු පුරවාගෙන හුස්ම රැල්ල යනකොට අන්න එන්ජින චංචල කම්පන අපේ අර ගොරෝසීතර තේරෙනවා. ඊට පස්සේ ඒක ගෙවිලා නිවන් නිවිගෙන යන වෙලාවේ අපේ හිතේ ඒක අහුවෙන්න ලෙස්සලා යනවා. ඊට පස්සේ ප්‍රසවාසය පටන් ගන්නකොට පටන් ගන්නම වෙන්නේ මොකද අපේ හිත බොහොම කම්පන චංචලයි. වැඩි හික්මලා නැහැ. ඒ නිසා හුස්ම පිට කරන නාස්පුඩු පුරවාගෙන යන එක විතරක් අහුවෙනවා. එතකොට තමයි තේරෙනවා දැන් මේ ආශ්වාසයේ මැද සහ ප්‍රශ්වාසයේ මැද ඔන්න අර කායික ක්‍රියා සියල්ලම නතර කරලා අචේතනිකව බලනකොට ආශ්වාසයේ මැද සහ ප්‍රශ්වාසයේ මැද සිද්ධ වෙන පේන්නේ නිකන් එකින් එකට එකින් පබළු වැලක් වාගේ මල් මාලාවක් වාගේ එක දිගට පේනවා. දැන් ඔන්න පොට පාදිලා තියෙන. දැන් ඉතින් දිගට කාගෙන යන්න යෝගාවචරයට අර ආරම්භ කරන ලද වැර ඇති ආරද්ධ විරිය සයිති යෝගාවචර දැන් කරන්න වැඩක් තියෙනවා. එන්නේ එන හුස්මේ හිත තියෙනවායි කියලා කියන්නේ මම දැන් මෙතන කියන එක හොඳටම ස්ථාවර කරනවා. හොඳටම තහවුරු කරනවා. මෙහෙම කර කර ඉන්නකොට මේ හුස්ම විශේෂයි පළපුරුදුව කතියක් ඇති වෙනවා. මේකට කියනවා මූණට මූණ දාලා ඉන්නවායි. අර මුණට මූණට මූණ දාලා ඉන්නවා. හරියට කණ්ණාඩියක් කරන තමන්ගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. ඒකෝට තියෙනවා මූණට මූණ දාලා හිටියයි කියලා. එතකොට තමයි දන්නවා මේ අහනවා නෙවෙයි, ගඳ බලනවා නෙවෙයි, රස බලනවා නෙවෙයි, පහස ලබනවා නෙවෙයි බලන. දැන් බලන්නේ අනුන්ගේ මූණ නෙවෙයි, තමන්ගේම මූණ. ඕනේ නම් ඇහැ බලතයි, ඕන කන බලතයි, නාසය බලතයි, අන්නේම ඒක දිහාම බලනින්න හිතුවයි කියලා කියන්නේ තින් මට නම් කියන්න පුළුවන් ඒ වෙලාවේ මේ මනසට මේ ජීවිතයේ මේ මේ ධර්මයෙන් වැඩ ගන්න පුළුවන් තරමේ ශක්තියක් ඒ ඒ මූණට මූණ දෑම තුළ පිළිඹු වෙනවා. හිත පිට යන්නේ නැතුව අරමුණේ හිත තියාගෙන පුළුවන්. ඒක හුස්ම රැලි දෙකක් තුනක් හතරක්. ඉතින් අපි අර ගණන් ක්‍රමයක් අද කතා කරා. සමහරවිට ඉඳපු ගමන් මේක වතුරේ බිලා බලන ඉන්නකොට මූණේ හුස්ම ටිකක් වදිනකොට වතුර කැළඹෙනවා. කැළඹෙනකොට මූණ ඇද වෙලා යනවා. හුස්ම වතුරට හෙලෙන්නේ නැති විදිහට මූණ දිහා බලනකොට ආයේ මූණ පේනවා. වතුරට ගලක් වැටෙනවා. වැටිච්ච ගමන් මේ කැළඹෙනවා. එතකොට වතුර පැහෙන්න පටන් ගන්නවා. මූණ පේන්නේ නැතුව යනවා. බොරදී වෙනවා. මොන පේන්නේ නැතු යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිවර්ණ පහ පෙන්වන්නේ වතුරක මූණ බලාන ඉන්න මිනිස්සයාට උලන් වැදිලා වතුර දඟලනවා නම් පැහැෙනවා නම් කුජදම දම පැහැෙනවා නම් එහෙම නැත්නම් මඩ කලවම් වෙලා තියෙනවා නම් පාෂි බැඳිලා තියෙනවා නම් මේ වගේ සරල නිදර්ශන පහකින් නිවර්ණ පහ පෙන්නලා දෙනවා. ඔබට මේ මූණ පේන්නේ වතුරේ පාෂි තියෙනවා. උඹට මේ මූණ පේන්නේ නෑ වතුර උලන් වදිනවා නම්. උඹට මේ මූණ ওই විදිහට ප්‍රകൃතිය පේන්නේ නෑ වතුර පැහෙනවා නම්. මඩ කැලචිලා තියෙනවා නම්. ඉතින් දැන් කරන්න තියෙන්නේ මේ නීවරණ නැතුව මේ මූණ දිහා මේ වතුර දිහා බලාගෙන ඉන්න එක තමයි. එහෙම නැත්නම් මේ ගත්ත ආස්වාසේ ප්‍රසවාසී ආස්වාසේ ප්‍රසවාසී කියලා එක දිගට මාලයකට මල් ලමුනනවා වගේ ආශ්වාසයට පස්සේ ප්‍රශ්වාසය ප්‍රශ්වාසයට පස්සේ ආශ්වාසය අමුණගෙන අමුණගෙන යනවනම් අර කයේ සහ හිතේ කම්පන චංචල නැති ගතිය Taman ටික වේලාවක් පවත්වන්න පුළුවන් අරමුණට මුහුණ දාලා ටික වේලාවක් පවත්වන්න පුළුවන් අන්න මෙතෙන්ට ගියාට පස්සේ මේ කියන මේ කියන එකලස මේ කියන සුවදභාවයේ මේ කියන මුහුණට මුහුණ දාන තත්ත්වයටපත් කරා නම් ඉතින් භාවනාවේ පරියංකයේ සාර්ථක ලක්ෂණ පහළ වෙලා තියෙනවා මංගල ලක්ෂණ පහළලා තියෙනවා මෙන්න මේක තහවුරු කරගන්න මේක හොඳට ස්ථාවර කරගන්න මේකට කියනවා සතිය ස්ථාපනය කිරීම සතිපට්ඨානය කියනවා මේ தත්වන්ට ගිය සතිය ස්ථාපනය කිරීම සඳහා මේ අරමුණ මේ හුස්ම රැල්ල ආශ්වාසය මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සර වෙලා මොකද්ද මේකේ ප්‍රകൃතිය කියලා බලන්න මේ ප්‍රශ්වාසය මෙච්චර ගොරෝසු වෙන්න ඉස්සලා ඒකේ ප්‍රകൃතිය මොකද්ද කියලා බලන්න ඒක නිකන් මූණට මූණ දාලා ඉඳපදි ආශ්වාසය එන්නත් ඉස්සලා සතිය පිහිටවගෙන කොහොමද ඒකේ ප්‍රകൃතිය කියලා බලනවා. ආරම්භක ප්‍රകൃතිය කොහොමද? සතිය ප්‍රසවාසයේ පිටත් වෙන්නත් ඉසල සතිය පිටවගෙන ආරම්භක ප්‍රകൃතිය බලන. මේකට වචනේ අර්ථයක් වෙනවා අප්‍රමාදී කියලා. ගොරෝසු වෙනකන් හිටියනම් පමාදයි. ඒත් ආනාපානෙ පේනවා. ආස්වාස ප්‍රසවාස වෙනවා. ගොරෝසු වෙන්නේ ඉසල අප්‍රමාදී ආස්වාසෙ එන්නකොටම සතිය පිටලා අප්‍රමාදීලා බලන විට ලාවට පටන් ගන්න ගොරෝසු නැටි පේනවා. ලාවට පණම් කරගෙන ප්‍රසවාසයේ ගොරෝසු වෙන හැටි පේනවා මෙන්න මෙතෙන්ද යනකොට මේ සතිය ඉතාමත්ම හරියට වියටයක් කණු කැපිලා කලල් මඩක බීජ මූලපේ බහින්න වගේ තමයි තීරණ පටන් ගන්නවා ආරමුණේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ඇතුළට ගිනා බහින ගතිය. මේ වෙලාවේදී යෝගාවචරයා පිටින් බලා හිටියත් කවුරු හරි යෝගාවචරයේ දිහා හොඳටම පේන්න තියෙනවා යෝගාවචරය ඇතුළට නැමිච්ච ගතිය. මම මේ වුණා උයනේ ඒ සමාධි පිළිපෙළකට ගිහිල්ලා බලන්න ගල් පිළිමයක් තමයි. නැවත ඇතුළට නැමිච්ච ගතිය හොඳට පේන්න තියෙනවා. ඒක නිසා පණ පිහිටවලා තියෙනවා. ඒ ගලේ පණ පිහිටවලා තියෙනවා. අපිට පේන්න තියෙන ඇතුළට නැමිලා නිඳ ගියාම පණ නැතුව වගේ කියලා. නටන කොටයි පණ තියෙන්නේ කියලා. දඟලන කොටයි පණ තියෙන්නේ සින්දු කියන කොටයි නටන කොටයි කියලා. නමුත් මෙතන අපි කියන ගලට පණ පිහිටවලා තියෙනවා කියලා. මොකද ගලේ බලනකොට පිට සමාධිගත වෙලා තියෙන. ඒ වගේම යෝගාවචරයට නොපෙනුනත් නොදැනුනත් ඒ වෙලාවේදී අර හිත නිකන් කාන්දමට අල්ලපු යකඩ කෑල්ල වගේ අල්ලන්න පටන් ගන්නවා. මේක දිගට මේ විදිහට <clears throat> මෙහෙමයි ආශාසයේ <clears throat> මුල මෙහෙමයි ඒක දියුණු වුණාට පස්සේ මෙහෙම ප්‍රසවාසයේ මුල මේක නාස්පුඩු පුරවාගෙන යන්න මෙහෙමයි කියලා මේ தත්ත්වයේ බැලීමට යොමු කරන මානසිකාරයට තමයි යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ. දැකපු දේ දැකපු පමණින් නැත කරන්න ඒක එන්නත් කලින් ලෑස්තිලා ඉඳලා බලන්න. ඉතින් මෙහෙම ගියොත් විශේෂයෙන් මේ කොටස අදාළ වෙන්නේ අලුතෙන් භාවනාවට පෙළඹිච්ච ඇත්තන්ට මේ මේක දිගේ දිගට දිගට යනවනම් ඒ යෝගාවචරයට මේ කාරණාව තමයි යෝගාචර විසින් උපයාස අපයාදිය යුතු කාරණාව. අනුග්‍රහ කළ යුතු කාරණාව. අරමුණ එනවාත් එක්කම අල්ලගෙන වැඩෙනකම් බලائیں۔ ප්‍රසවාසයත් එනවාත් එක්කම එන්නත් කලින් ගිහිල්ලා ලෑස්ති වෙලා එළඹ සිටලා යන්න පටන් අරගත්තොත් ඒ ගාචරට නොබල බැරි. ධර්ම න්‍යායකට ඒ පුද්ගලයාපත් වෙනවා මේ තරමට ගොරෝසු වෙච්ච හුස්මට ගෙවි යෑම කොහොමද කියන එක ආස්වාස වශයෙන් ගෙවි යෑම ප්‍රසවාස වශයෙන් ගෙවි යෑම මෙතෙක් කරපු උත්සාහයට ලැබිච්ච තෑග්ගක් වශයෙන් මෙතෙක් කරපු උත්සාහයට හම්බෙච්ච අතවාසියක් වශයෙන් ගෙවි යන පැත්ත පේන්න පටන් ගන්නවා මේක තමයි අපි ධර්ම සාකච්ඡා වෙලාදී මතු කරගත්තේ දවස් දෙක තුනක් එක දිගට භාවනා කරන කෙනාට මේ විදිහට හුස්ම රැල්ල දිහා බලන හුස්ම රැල්ල ගෙවි යන පැත්ත හුරු වෙන්න ගන්නවා ඒක නිකන් gedara ගියා වගේ දැනෙනවා ඒ මොකද එහෙම මම කියන්නේ යමක ගෙවි යෑම සාමාන්‍යයෙන් අවමංගල්‍යයක් අපට. අභාග්‍ය සම්පන්න දෙයක්. දරුවෙක් උපදින එක මංගල දෙයක් වුණා. දරුවා මැරෙන එක මහා නොවිය යුත්තක්. අපිට මුදලක් හම්බුනා එක ලොකු සතුටක් මුදල අපෙන් නැති වුණාට අපිට මහා කාලකන්නිකමක්. ඉර නගින එක අපිට මංගල දර්ශනයක් වුණාට ඉර බැසගෙන යන එක මංගල නැහැ. ඒ නිසා අපේ හිත කවදාවත් හරියට බුදු කෙනෙක් පහළ වෙච්ච නැති ලෝකෙක මම දැන් මෙතන කියන එක කවදාකවත් කුසලතාවයක් කියන එක සම්මාදිට්ඨියක් කියන එක යෝනිසෝමනස්කාරයක් කියන එක තේරෙන්නේ නැතුව වගේ. සිද්ධියේ මේ ඕනම සිද්ධියක අවසාන මොහොතට වයින් ගහන එක. අවසාන මොහොතට නොබලන ගතිය. අවසාන මොහොත දැකීම අපලයක් කාලකන්නිකමක් කියන දතිය හැම කෙනාගේම හිත තුළ කිඳා බහලා තියෙනවා. ඊට බුදුරජාණන් මෑද අල්ලලා මැද හරහා මුලට ගිහිල්ලා අග පේන්න ආරිනවා. ස්වභාව සිද්ධියක් වශයෙන් පේන්න ගන්නවා. යෝගාවචරය මේක දැනගෙන පේන පේන මේ ආස්වාද ප්‍රසවාසය දැකලා ආස්වාසේ මුල දැකලා මැද දැකලා ප්‍රසවාසයේ මුල දැකලා හොඳට හිත පදම් කරනවා. පදම් කරලා කරලා කරලා කරලා ඊට පස්සේ අග දකින්න තැනට යනකොට බුද්ධිමයක් වෙයි ආයේ ඉන්ජින චංචල පටන් ගන්නවා. කය සැලෙන්න පටන් ගන්නවා. හිත සැලෙන්න පටන් අර ගන්නවා. අංග ගැස්සෙන්න පටන් අර ගන්නවා. කැරකෙන්න පටන් ගන්නවා. අකුණු විදුලි කරන්න පටන් අර ගන්නවා. මොනවදෝ සැලෙම පටන් ගන්නවා. වැඩේ හරියට යන් දැන් තොවිලේ නටන්න පටන් ගත්තා දැන් කපුවා පරල වෙලා. පිටින් නගලන්න පටන් ගන්න. ඒක හොඳට පේනවා දේව භාෂාවෙන් තමයි කතා කරන්නේ දැඟලිල්ල මනුස්ස ස්වරූපයක් නැහැ කියලා. දැන් යෝගාවචරය මෙන්න මෙතෙන් ආවට පස්සේ මගේ මම භාවනා කරුවේ හෙල්ලෙන්නේ නැතුව ඉඳයි මම භාවනා කරුවේ හිත නොසැලෙන්න ඉඳයි ඒ නිසා මේ ඔක්කොම හරි ගිහිල්ලා ඉන්න වෙලාවේ මේ මොකද්ද වෙච්ච අමලිය කවදාකවත් නැති විදියට ඇඟේ නිකන් දිවි ගෝට්ටයක් ඇවිස්සුනා වගේ දඟලනවා හිතත් ඌරට දාපු කුරුල්ලෙක් එහාට යන්න හදනවා මෙහාට යන්න වගේ දඟලන්න පටන් ගන්නවා මෙන්න මෙතනදී කොහොමද මේ යෝගාවචරය ක්‍රියා කරන්නේ නැත්නම් මේ යෝගාවචරයට කොහොමද යාගේ පෙර ආත්මවලින් ගෙනාව කුසල ශක්තිය වැඩ කරන්නේ කොහොමද යාගේ දක්ෂතාවය වැඩ කරන්නේ මොකද්ද ඒ යෝගාවචරය තමන්ගේම ක්‍රම සහ විදි මාර්ගෙ මේ කරන්නේ කියන එක දිගට අපිට කතා කරන්න වෙනවා කෙසේ නමුත් බුදුන් ඇර නැත්නම් ඒ ගම මාර්ගයේ පහු කර කෙනෙක් ඇර ඕනම කෙනෙක් අනපේක්ෂිත විදිහට අමුතු ඉන්ජන ස්පන්දන ඉංජිතං ඉංජිතත්තාච පන්ති තත්ථාච කියලා ඉස්සෙල්ලාම ගැටෙන්න පටන් ගන්නවා. මේක ඉස්සෙල්ලා මහසි ක්‍රමේ ලංකාවට ගෙනාවට පස්සේ ඒක හරියට විස්තර වෙලා තිබුණේ නෑ. භාවනා කර කර හොඳට සංසිඳුණාට පස්සේ නලියන්න දඟලන්න පටන් අරගත්තට පස්සේ අපේ ලංකාවේ හිටපු අධිකාරී අපි භවනාකාරෝ අපේ බුද්ධ ශාසනය කියන කට්ටිය මේ මහසිකෙමෙන්ට බුද්ධම විදියට බලින්න පටන් අරගත්තා. මේක පිස්සු වටන ක්‍රමයක්. මේ මිනිස්සු භවනා කරනකොට සැලෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන නොසැලෙන ක්‍රමයක් මේ. ඒක නිසා මේක වෙන්න බෑ. මේක බුද්ධ අනුමත ක්‍රමයක් නෙවෙයි කියලා විශාල ජාතික මට්ටමේ ව්‍යාපාරයක් කරගෙන ගියා. මේ භාවනා ක්‍රමේ වැරදි මේ මේ කම්පට චංචල වෙන්නේ කොහොමද? ඒකට හොඳ උගත් ඇත්තෝ පෙරමුණු බැඳගෙන මහචීසාරයට ලිවි ලිව්වා. මේක අසම්මත භාවනා ක්‍රමයක් මාර්ගපාක්ෂික ක්‍රමයක් කියලා. මහචීසාරයට පුළුවන් තරම් දත්යන් රැස් කරලා කිව්වා ඕගොල්ලෝ අන්තිමට මේ ලංකාවේ මිනිස්සු බොහොම සැරට ඒක ලිව්වා ඒක ඔක්කොම ජාත්‍යන්තර බෞද්ධ මේ සංග්‍රහවල පළ වෙන්න පටන් අරගත්තා ලිපියට ලිපිය යන බොහොම බොහොම ශාස්ත්‍රීය පැත්ත. ඊපස්සේ මහජිසාරි කොමික පොඩ්ඩක් කරලා බලන්න කරලා බැලුවොත් ඔයගොල්ලෝ මේක පිළිගන්නේ කියලා. අපේ ලොකු ස්වාමීන් වහන්සේ මහසි පැත්ත ගන්න ගියෙත් නෑ. පරණ ක්‍රමයේ ගත්තෙත් නෑ. උන්වහන්සේ විදර්ශනා පරපුර කියන පොත ලියනකොට කියලා තිබුණා මේ සතා මේ වගේ මුලපටන්ම විස්තර කරලා දෙන මේ වගේ භාවනා ක්‍රමයකට මේක විවේචනය කරලා මේක වැරදි කියන කවදාකවත් කරලා නැති මේ මිනිස්සුගේ මොළ ධාතුව සුද්ධ වෙන්න මොන මොන උපක්‍රමයක් කළ යුතුද කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඒක කරලා බලපන් කරලා බලලා කියපන් කරන්නේත් නැහැ කරන මිනිහත් බය කරනවා. අන්නේ වෙලාවේ ලංකාවේ හිටියේ මූලික තිරුණාංශල 3-4 දෙනයි මේ ප්‍රශ්නෙට බුරුමින් ආධාර ඇතුව හෝ නැතුව මේක වෙන්න පුළුවන් දැන් මේක හරි ක්‍රමයේ කියලා කියපු. ඒක එක නමක් තමයි ඔය අපේ මීටිගට මුල් වෙච්ච අපේ මාතරසි ඥානාරාම ස්වාමීන් වහන්සේ, ඒ වගේම රේරුකාණේ කරුකටයුතු චන්දවෙල ස්වාමීන් වහන්සේ, තව ස්වාමීන් වහන්සේලා තුන් හතර දෙනෙක් ඒ වෙලාවේදී හරියට පහන් කණුවක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ පෙනී හිටලා කිව්වා අපි භාවනා කරලා තියෙනවා මේක විය හැක්කක්. නමුත් ඒකට වැදිච්ච ගැහිල්ල මඩ ගැහිල්ල ව්‍යාපාරයේ අද වෙනකොට මහසි ස්වාමීන් වහන්සේ විසින් හෙලි කරලා තියෙන පොතක මෙන්න අපි මේ ක්‍රමේ ලංකාවට හඳුල්ලා දෙන්න යනකොට ලෝකෙට හඳුල්ලා දෙන්න යනකොට ගොඩේ ඉඳලා පීනන කට්ටිය වතුරේ පීනන කට්ටියට උපදෙස් දීපු හැටි. වතුරට බැහැලවත් නැහැ. වතුරේ පිරණ අයට උපදෙස් දෙන්න පටන් අරගත්තා. අදත් ඒ එදා මම මේ කතා කරන්නේ 40 ගණන් වල 50 ගණන් වෙච්ච කතාවක්. අද වුණත් හැම යෝගාවචිතකරම තමන් තුළ තමන්ගේ තර්කණය තුළ මේ වාදය හරහා යන්න වෙනවා. මේ විපරිණාමයේ තමන් තුළ සිද්ධ වෙන්න වෙනවා. මේකට ලෑස්තිලා යන්න වෙනවා. ඒකයි මම මේ සූත්‍රය තෝරාගත්තේ. මෙවැනි මේ දෙපැත්තකට තුන් පැත්තට කරුණු හොයන වෙලාවක කොහොමද ਸਰුවචනාංශය මේකට දීලා තියෙන මේ පෙත ප්‍රතිපදාව ඒ ප්‍රතිපදාව මේ වගේ ප්‍රසිද්ධ ආනාපාන සති සූත්‍රයේ සත්‍යපට්ඨාන සූත්‍රයේ හරහා තේමාව ලියවිලා තියෙනවා. නමුත් මේ මහා කප්පින සූත්‍රයේ බුදුහාමුදුරුවෝ මහා කප්පින හාමුදුරුවෝ යම් තැනකට ඇවිල්ලා ඒ ස්පන්දන චංචල නැත්තෙන්ට ආවට පස්සේ සංඝයාට පෙන්නනවා මේ සංඝයාතුල දැන් කියනවාද කියලා ස්පන්දන කම්පන නෑ. ඊට පස්සේ කියනවා මේ ස්පන්දන කම්පන නැති උනේ එයා මේක හරහා ගිහිල්ලා එයා කයත් තැම්පත් කරගත්තා හිතත් තැම්පත් කරගත්තා නමුත් ඒක කවදාකවත් මේ බින්ගේ හරහා යන්නේ නැතුව මේ අත්දැකීම හරහා යන්නේ නැතුව කරන්න බෑ. ජාතමන් භාවනා මට්ටමේ කොතනද ඉන්නේ කියන එක මේ කායික ඉන්ජන කායික ස්පන්දන අනුව විස්තර කරන්න පුළුවන්. ඒක මේ ගමනේ යනකොට හම්බ වෙන යම් යම් රෝග ලක්ෂණ වගේක්. ඉතින් යෝගාවචරය ඒක පිළිබඳව පූර්ව දැනුමකින් දැස්චිකින් ගියොත් ඒක බොහෝම සුළු කාරණාවකින් ඉක්මවන්න පුළුවන්. දන්නේ නැතුව ගියොත් අනවශ්‍ය සැක උපදවන්න පුළුවන්, අනවශ්‍ය බය ඇති කරන්න පුළුවන්. ඒ වගේම විශ්වාසය බිඳ ගන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේ සූත්‍රය මම හිතනවා <clears throat> අද දවල් අපේ ප්‍රශ්න සාකච්ඡාවට මතුණා වගේ මේ මතුවෙන යම් යම් සරල සූක්ෂම නොමග යවන සුළු ප්‍රශ්න සාහසිකට උත්තර සපයයි. ඉතින් අද දවසේ ධර්ම දේශනාව සඳහා වෙන් කළ කාලෙ මේ පමණයි. මේ හඳුනා දීමේ විස්තරයෙන් මම අද ධර්ම දේශනාව අන්ත කරන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන කොටසුත් අද විස්තර කරන අද කොටසුත් නිසා මේ භාවනා ජීවිතයේට දවස් කීපයක් කැප කරන්න බලාපොරොත්තු වෙන සියලු දෙනාටම අවශ්‍ය ආත්ම විශ්වාසයේ ශ්‍රද්ධාව සහ විශ්වාසය ඇති වේවා කරගෙන වැඩ ඉදිරියට යෑමෙන් ඒ මහා කප්පින මහරතන් වහන්සේ පස්වෙච්පත් වෙච්ච තන කෝක වෙතත් ඒ පෙතේ තව පියවරක් හෝ ඉදිරියට යන්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා ශිළු දිනාටම සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා